තෙරුවන් සරණයි. ඔබ මේ සවන් දීමට සූදානම් වන්නේ පූජ්‍යපාද අලව්වේ අනෝමදස්සී ස්වාමින් වහන්සේ සමග ශ්‍රාවක පිරිසක් පැවැත් වූ පෞද්ගලික සාකච්ඡාවක පටිගත කිරීමකටය. මෙය පෞද්ගලිකව පැවැත් වූ සාකච්ඡාවක් වුවද එහි සාකච්ඡා වන ධර්ම කරුණු ධර්මයේ සොයන බොහෝ දෙනාට ප්‍රයෝජනවත් වේ යන අදහසින් අන්තර්ජාලයට මුදා හැරෙන. එම නිසා මෙහි පටිගත කිරීමේ ගුණාත්මක භාවය ඇතුළු අනෙකුත් නොවැදගත් කරුණු සඳහා අවධානය යොමු නොකර සූත්‍රයට හා විනයට ගලපා බලා ධර්ම කරුණු පමණක් උකහා ගැනීමට උත්සාහවත් වන ලෙස මෙත් සිතින් සිහිපත් කරමු. තෙරුවන් සරණයි. සම්සුමිය ආරසත්ත්‍ය සෝදාපන්න වෙච්ච කෙනා ආරසත්ත්‍ය දැනනම් සත්‍ය ඥානෝ කියන දෙකින් එවනාම සංස්කාර දුක කියන දුක සංස්කාරයක් විදිහට දකිනවා. ඒකත් සංස්කාර දුක මේ අවබෝධ මේ දකිනවනාට අවබෝධ නේ ඉතුරු නැතුව කියන්නේ සම්පූර්ණ අවබෝධ කරන්නේ රහතන් වහන්සේ සම්පූර්ණ දුක අවබෝධ කරන්නේ ඒක හරියට කොහොමද? ආ පිරිසිඳ සම්පූර්ණ හොයලා ඉවර වෙන්නේ. දුක කියන්නේ දුක දුක දින අවබෝධ කරන්නේ. ඔය පිරිසිඳ හොයන්න. පිරිසිඳ හොයන්න. එතකොට කොහොමද වෙනස දැන් උදාහරණ සංස්කාරය දුක සංස්කාරයක් විදිහට දකිනවා සෝතපන්න කියන ඒකයි සෝතපන්න කෙනාට තමයි පිරිසිදු කෘත්‍ය තියෙන පිරිසිදු සෙවීමේ කෘත්‍ය ඒකයි අර සෝතපන්න කෙනාට කෙලස් දුරු වෙලා නැහැ එහෙම සෝතපන්න කෙනාගේ දර්ශනයක් තියෙන්නේ ඒ කියන්නේ දකින්න කෝණ වෙනසක් නේ තියෙන්නේ දුක පිරිසිදු හොයලා නැහැ. සෝතපන්න කෙනා දුක පිරිසිදු හොයලා නැහැ. බෑ සෝතපන්න කෙනාට දැන් ඔකේ තියෙන ලොකු ප්‍රශ්නේ දැන් අපට දැන් සෝතපන්න බව කියන්නේ දැන් අපට ලෝකේ පේනකොට දැන් මම අද අද හරි මොකක් හරි කියලා මම නිර්වචනයක් කරා දැන් පංචපාස්කන්ධය කියනකොට පංචපාස්කන්ධය කියලා අපට වෙනම විග්‍රහයක් නේ හම්බෙන්නේ. පංච උපාස්කන්ධ කියන්නේ අත්දැකීමට. ඒ කියන්නේ අපේ ප්‍රායෝගිකත්වයන්නේ. ප්‍රායෝගිකත්වයේ දැන් අපි ඇත්තටම ওই වචන ටික අතහැරලා පංච උපාස්කන්ධ වචන අතහැරලා අපි කතා කරොත් දැන් ඔන්න මම හඳුනගත්තා හිතුවා ඕකනේ දැන් ප්‍රායෝගිකත්වය කියන්නේ. ඕකට දුන්න නිර්වචනයනේ පංච උපාස්කන්ධය කියන්නේ. ඒ කියන්නේ මේ ප්‍රායෝගිකත්වයේ සිදුවීමට දුන්න නිර්වචනය. ඒක වෙන් වශයෙන් රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා වෙන් වශයෙන් ඒවා කොටස් කරලා පෙන්නවා මේ අපේ ප්‍රායෝගිකත්වයේ තියෙන විග්‍රහය. එතකොට පුතඥන මානසිකත්වයේ ප්‍රායෝගිකත්වයේ හම්බ වෙන්නේ දැන් ලෝකේ නිර්මාණය වෙන්නේම ද්වේතාවයකටනේ. ලෝකේ නිර්මාණය වෙන්නේ ලෝකයේ කියලා කතා කිරීම තියෙන්නේ ද්වේතාවයක් එක්ක. කිසිම විදිහකින් යමක හා සම්බන්ධයකින් තොරව යමක් ඉස්මතු වෙනවා නම් යමක හා සම්බන්ධ වීමකින් තොරව යමක් ඉස්මතු වෙනවා නම් ඒ කරුණ සාස්ත්‍වයක් යමක් පාදක වෙන්නේ නැත්නම් තව යමකට ඒ කියන්නේ යම් අපි ඕන නිර්වචනයක් ඕන විග්‍රහයක් තව එකක පාදකයක් නැත්නම් ඒක හුදකලා බවක් කියන එකක් නේ එක හුදකලා. අපි උදාහරණයක් ගත්තොත් පටවි කියන එක. පටවි කියන එක ඇත්තනම් පටවි වෙනම තියෙනවා නම් ඒක හුදකලා බවක් නේ. හුදකලා බව කියන්නේ ඒකට කිසි දෙයක සම්බන්ධයක් නැහැ. කියන්නේ කිසිම සම්බන්ධයක් නැහැ ඒකට. ඒක තනියම තියෙන හුදු පදාර්ථමය ධාතුවක්. එතකොට එහෙම ගියාම ඒ කාරණාව එහෙනම් අපි කියන දේ තුලදිම කුළු ගැන්ලා ඉවරයි ඒක හේතුවකින් නැත්නම් යමක් යමකක පාදක බවකින් තියෙන එකක් නෙවෙයි. තව එකක පාදක බවකින් තියෙන එකක් නෙවෙයි. ඒක හුදු පදාර්ථමය ධාතු ස්වභාවයක්. ඒක ඒ ධාතු ස්වභාවය. එතකොට ඒකට යමක ප්‍රති ඒකෙද කියවල ඉවරේ අදිච්ච සමුප්පන්නයි කියලා. කියන්නේ ඒක ඒකාන්ත ධාතු ස්වභාවයක අදිච්ච සමුප්පන්නයි. ඒක යම් ස්වභාවයක්. එතකොට මේ කතාව තුළදීම කියවිලා ඉවරයි පටිච්චසමුප්පන්න බවක් නැහැ කියන එක, අදිරිසමුප්පන්න බවක් කියන එක. ඒ වගේම ඒක සාස්වතයක්. සාස්වතයක් කියන්නේ යමක් එහෙමම පවතිනවා. තව එක පාදකයක් නැහැ. තව එක පාදක බවක් තිබ්බොත් මේ පාදකත්ව නැතිවීමෙන් ඒ ඵලය නැති වෙලා යන්නේ. ඒ වගේම ඒක සාස්වත වගේම අනිත් පැත්තෙන් ඒක විනාශිකුත් වෙනවනේ. එතකොට යමක පාදකත්වයක් නැතිනම් හේතු දුරු වීමෙන්නේ ඒක දුරු වෙන්නේ. පාදකත්වයක් නැත්තම් ශාස්ත්‍රක උදේ උච්ඡේද වෙනවා. විනාශය කියන්නේ. ඇයි හේතු දුරු වීමෙන් නෙමෙයි දුරුවන්නේ. එතකොට මේ මෙන්න මේක තමයි ලෝකයට පේන ඇහැ. දැන් අපි කොච්චර කතා කරත් අපට පේන ඇහැ තමයි මේ බෝතලේ දැන් අපි හිතලා කල්පනා කරලා අපි හිතනවා නෑ බෝතලේ කියන්නේ පටවි ධාතු කියන්නේ පටිසමුප්පන්දයෙන් හටගත්ත මෙහිම ස්වභාවය කියලා අපි හිතලා කල්පනා කරනවා. හිතලා කල්පනා කරාට අපට ඇත්තම ගත්තොත් අපි ඇත්තම ස්වභාවය ගත්තොත් දකිනකොට මේක බෝතලය ඇති බවත් බෝතලය තුලින් මට ප්‍රයෝජනයක් ඇති බවත් මේ කරුණ ටික අපට හම්බෙලානේ තියෙන්නේ කල්පනා කරලා බලනවා මේක හම්බ වුනේ ඇහස රූප විඤ්ඤාණ එකතු වීමෙන් මේ දහස ස්වභාවයක ඒක කල්පනාවක් අපි පසු කල්පනාවක් දකිනකොට අපට හම්බ වෙන්නේ මේක බෝතලයක් මේක මට වතුර බොන්න පුළුවන්. මේක මට ප්‍රයෝජනයි කියලා අපිට ඒක යොමු වෙලා ඉවරයි. ඒක තමයි ලෝකේ ලෝකයාගේ දැක්ම. සද්දය ඇහෙනකොට අපි කොච්චර අපි දැන් හිතනවා මේ කණයි ශබ්දයෙන් එකතුම ඇහුණා කියලා. අපි කොච්චර හිතුවද? අපට අර ස්පීකරෙන් නිකුත් වීමක් තියෙන බව හම්බෙලා දෙනවා. අපි හිතනවා නෑ එතනත් වෙන විදිහකට අපි නමුත් අපේ ස්පීකරේ නිකුත් වෙච්ච සද්දයක්. ඒ කියන්නේ ඒක කනකින් තොරව ඒකාන්ත ස්වභාවයක් කියලා ගිහිල්ලා ඉවරයි. සාස්වත භවකට ගිහිල්ලා ඉවරයි. ඒක ඔෆ් කරාම නැති වෙනවා උච්ඡේද භවකට ගිහිල්ලා ඉවරයි. ඒක පටිච්ච සමුප්පන්න බවක් කියන කාරණා හම්බෙන්නේ නැහැ. එතකොට මේ ලෝකයාට පේන ඇහැ තමයි ලෝකයාට පේන ස්වභාවය තමයි සාස්වත කියන උච්ඡේද කියන දෙපැත්ත. ඒ කියන්නේ කච්චනව සූත්‍රය පැහැදිලි කරන ওই අන්ත දෙකෙන් දුර වෙන සෝතපන්නීමනේ. දර්ශනීය ඔය අන්ත දෙක. මොකද අපි කොච්චර කල්පනා කරත් අපට ගිහිලා කියනවා කියන්නේ දැකීමේදී නැත්තම් දැන් සමන්නාහරිත්ව ඇහැට මේකට යොමු කරපු ගමන්නේ දකින්න අපි පස්සේනේ දැකලා කල්පනා කරන යා මේක මෙහෙමයි ඇති වෙන්නේ කියලා. ඒක ඇත්තටම මනසෙන් දාගත්ත මනසට ආව ධම්මාරම්මනේ සමන්නාහරිත්ව වෙලානේ. ඒ දේ සිදුවනේ. දැන් ඇහැට පෙනෙච්ච බෝතලයේ ඇත්තටම පෙනීමක් නෙමෙයි මේ තියෙන එකක් නෙමෙයි ඇසයි රූපය විඤ්ඤාණ එකතු වීම එක හටගත්තේ කියලා පෙනෙච්ච දේ ඔස්සේ මනට ගත්ත ධම්මාරම්මණයක් ඔස්සේ අපි ඒක අරමුණ ඇත්තයි කියලා හිතාගෙන මේ ගැන කල්පනා කරලා මේකේ නුවණක් ඇති වුණ බව අපි හිතනවා. හැබැයි කල්පනාව. ඔන්න ඔය කාරණාවේදී ඒ කල්පනාවට එනකොට අපි සාස්වත පැත්තකට ආයෙ ගිහිලා තියෙනවා මේක කල්පනාවකින් ඒ කල්පනාව තමයි යෝනිස මනසිකාරයකට පාදකයේ තියෙන්නේ. නමුත් ඒ සාම කල්පනාව. ඒ කියන්නේ පුතඥන භාවයේ ඉන්න කෙනා ඒ මාර්ගය යනකොටත් දර්ශනයට එනකම් සෝතාපන්න කෙනාගේ තියෙන දර්ශනේ නෑනේ. ඒ දකින්න කෝණේ නෑනේ. ඒතරම්ම තියෙන සාස්ත්‍රෝක්තියේ පැත්තත් එක්කනේ. මේකේ පිළිබඳ යම් කල්පනාවක් කරාට ආයේ අර මනසට ආව ධම්මාරම්මණය පටිච්ච සමුප්පන්න භවකින් තොර වූ ඇති බවක් හම්බෙලා ඉවරයි. ප්‍රත්‍යක්ෂයේදී. ඒක ඒ මොකද මේ ඒ ධම්මාරම්මනේ ඉගෙන ගත්තා වූ ධර්මය. ධර්මයෙන් කල්පනා කරේ. ඒක ඇති බවක් හම්බෙලා ඉවරයි. එතකොට හැබැයි ඒක තමයි පාදකයේ තියෙන්නේ. නමුත් කොච්චර පාදකයේ වුණත් තාම දර්ශනය දකින්න කෝණය සේක නැත්නම් සෝතාපන්න කෙනා දකින්න කො නෙමෙයි. අර ශ්‍රද්ධාවන ශ්‍රද්ධාවට ආව කෙනා ඒක පාදක කරන කල්පනා කරන නමුත් ශ්‍රද්ධාවනුසාරී හෝ ධම්මානුසාරී වුණා කියලා දකින්න කෝණ වෙනස් වෙලා නැහැ. දකින්න කෝණේ සත්‍ය ඥානෙ මත පිටපො කෝණයක් නෙමෙයි. එයා කල්පනාවකින් යන්නේ. යෝනිසුමනසිකාරකින් යන්නේ. එයාට තාම දකින්න කෝණේ අරද්දක් හම්බෙන්නේ. දකින්න කෝණේ වැරද්දක් තියෙනවා. එතකොට ලෝකයේ කියන කාරණාවේදී ලෝකයේ පැවැත්ම කියන කාරණාවේදී හම්බ වෙන්නේ හැම වෙලෙම පණව ගැනීමක් අවිද්‍යාවෙන්නේ. පණව ගැනීමක් තියෙනවා අපට පේනකොටම පෙනෙන්න සහ පෙනීමක් කියන එක. පෙනෙන්නෙක් සහ දකින් දකින්නෙක් සහ දකින්නක් කියන එක පැනලා ඉවරයි. දකින්නෙක් සහ දකින්නක් කියන එක පැන වෙලාම ඉවරයි. බුදුරණස් දැන් බාහිදාර කියන දිත්තේ දිත්ත මත්තා. එතන දකින්නෙක් දකින්නක් කියන විග්‍රහයක් නැහැ. පෙන්නපු විග්‍රහයේදී දැකීම දැකීම මාත්‍රය. එතකොට එතන කුළු ගන්නලා ඉවරයි දැකීමක් කියන එක මිසක් දකින්නෙක් දකින්නක් කියන එක විග්‍රහ කරලා නැහැ. දැකීමක් ඇසීමක් එතන වෙන දහම් පරියය පැන නංගුලා තියෙනවා. දකින්නේ දකින්නක් කියන එක නෑ. එතකොට එහෙනම් දකින්නේ දකින්නක් කියන පාදකත්වයේ මත නැත්තම් යමක් කියන කාරණාව හම්බ වෙන්නේ ගෝචර වෙන්නේ ප්‍රකට වෙන්නේ විවහාර වෙන්නේ මේ එකකට එකක් පැත්තවීමක් එක්ක. ඒ කියන්නේ තව එක සම්බන්ධ ඔන්න ඔය න්‍යාය හම්බ වෙන්නේ. ඒ කියන්නේ පටිච්ච සමුප්පාද විග්‍රහය වෙනකොට තව එකක පාදකත්වයක් තව විග්‍රහයක තියෙනවා. යමක් විග්‍රහ වෙන්නේ තව එකක් පාදක වෙලා. පාදක නොවුනා නම් ඒදී අදිච්ච සමුප්පන්නයි. පටිච්චසමුප්පන්න නැහැ. තව එකක පාදකත්වයක් හම්බුනත් ඒක පටිච්චසමුප්පන්න නැහැ. මොකද ඒක සාස්ත්‍ව හුදකලා උදයක්. හුදකලා උදේ සාස්ත්‍යයි. පටවිත්වය, ආපෝත්වය, තේජෝත්වය, වායෝත්වය කියන හැම එකටම පදාර්ථමය ස්වභාවයක් අපි කතා කරාට ඒක ඒ විදිහම නම් ඒක හේතු වලින් තොරව තියෙන සාස්වත වූ ක්‍රියාවක්. ඒක බෙදලා බෙදලා අවසාන දක්වා බෙදලා ඉතුරු වෙනවා. ඒක ධර්ම ස්වභාවය. එතකොට ඒක හුදකලා ස්වභාවයක්. ඒකට හේතුප්‍රත්‍යක් නැහැ. ඒක නැති වෙන්නේ ඉවේමයි. ඒ හේතුවකින් නෙවෙන්න ඇති උනේ. තව එක සම්බන්ධයක් නේ. එහෙනම් නිරුද්ධ වෙන්නේ ඉබෙන්න. ඔන්න ඔය න්‍යායට යනවා. එතකොට අපට ලෝකයේ දිහා බලනකොට ඔන්න ඔය කෝණේ තමයි ඉස්සලම හම්බෙන්නේ. මේ කියන්නේ කල්පනා කරන්න ගියාට අපි කල්පනා කරන්න යන්නේම මේ මේ කියන්නේ බෙදා බෙදා ගැනීමක නැත්තම් හේතු තව තව එකින් එකට ප්‍රත්‍ය කරගෙන තව තව එකකින් පාදකත්වයෙන් මතින් ගොඩනැගිච්ච ලෝකේ ඔය බවක් හම්බ නොවි අපට අර දෙකක් කියලා හම්බෙලා තියෙනවා. ඔන්න ඔය ස්වභාවය සේකත්වයෙන් කලින් ලෝකයට තියෙන ස්වභාවය. සේකත්වයේ දී තියෙන්නේ ඒ ස්වභාවයක් නැතුව ඇත්ත ස්වභාවය හම්බුන. දකිනකොටම හිතනව නෙමෙයි දැන් මුලින්ම සෝතාපන්න වීමට යන්න යන ප්‍රතිපදාවේදී කල්පනාවකින් යන්නේ සද්ධා පිටියට පිළිඅරගෙන දැන් අපි හිතලා කල්පනා කරලා අපිට මේ බෝතලේ කියන එක හැරුපෙන්ඥාන එක දෙමින් හටගත්ත කියලා හම්බුණා සෝතාපන්න භවයේදී හම්බ වෙන්නේ බෝතලෙමයි දකින්නේ කල්පනාවකින් තොරව අර ප්‍රත්‍යයෙන් ගොඩනැගීමක් බව කියන එක අන්න දකින කෝණ වෙනසක් තියෙනවා අපට මුලින් තියෙන්නේ එහෙම එකක් නෙමෙයි අපි කල්පනා කරලා මේක ගන්න. නැත්තම් අපට මේ බෝතලේ තියෙනවමයි. දැන් ඔයාලට මම මමත් එක්ක මේ ඉන්න මගේ මමත් එක්ක සාකච්ඡා කරන්නේ. කවදාවත් හිතෙන්නේ නැහැ අපට මේ ඇහෙනකොටම මේ කන ශබ්ද විඥාන එකතු වීම මේ සාකච්ඡාවක් වෙනවා කියලා හිතෙන්නේ මේ ඉන්නවා. එතකොට අපිට අපි තුලට ගිහිල්ලා ඉවරයි. ඒකාන්ත වූ හුදකලා හුදකලා තු වෙනම අනුමුදස්සසන්නස ඉන්නවා. ඔයාලගේ ඇහැ දර්ශනය ඇහැට දිට්ඨියකින් තොරව මේ අනුදර්ශනස් ඉන්නවා. ඉන්න අනුදර්ශන තමයි කියන්නේ. ඔය දෙක ගිහිල්ලා ඉවරයි අපිට. හැබැයි දකින්න දැනදී අන්න සෝතපන්න කෙනාගේ විනස. එයා හිතනවා නෙමෙයි එයාගේ දර්ශනයේදීම හම්බ වෙන. එයාගේ දැකීමේ කෝණේ, දකින්න කෝණේ කල්පනාවකින් තොරව ඔන්න ඔය හේතු හේතුඵල භවකින් ගොඩ නැගුණා කියන එක. හැබැයි ලෝකෙ හිමම තියෙනවා. වෙනසක් නෑ. කියන්නේ දුක පිරිසිඳ හොයන්න ගිහිල්ලා නෑ. අන්න එතනදී මේ නිර්වචනයේත දැන් අපට මේක බෝතලයක් බව නිර්වචනය. සේක කෙනාට සෝතපන්න කෙනාගේ නිර්වචනය මෙතන දර්ශනයත් එක්ක දැන් බෝතලය කියනකොටම දැන් නිර්වචනය කියන්නේ අපි මේ නම් කරලා පනව ගන්නවා එහෙම නැතුව මේ අපි මේ දැන් එහෙම හිතනවා කියන එක නෙමෙයි. ඒ දැක්මට දෙන නිර්වචනයට කියනවා මේක දුක කියලා. සංඛාර දුක කියලා ඒ දකින නිර්වචනයට. බෝතලේ පැත්තකින් තියලා අපි හිතමු සමාධියක් තුළ ඉන්නවා කියලා. නැත්නම් අපි හිතමු සතුට ආස්වාදයෙන් ඉන්නවා කියලා. ඔන්න ඔය දෙයට නිර්වචනයක් දුක කියලා. හැබැයි මේ දුක කියලා නිර්වචනය දුන්නේ අර ලෝකයේ මනින නිර්වචනය නෙමෙයි අර සකස් වීම කියන දේ අර්ථ ගන්නවිල්ල. සකස් වීම කියන දේ අර්ථ ගන්න වෙන්නේ. ඒක තමයි නිර්වචනය තමයි දුක කියලා කියන්නේ. එතකොට යාට පේන්නේ බෝතලයක්මයි. මටමයි පේන්නේ. නමුත් යාට හිතන්න ඕනේ නෑ මේ ඇහැ රූප විඤ්ඤාණ එකතුමින් හටගත බෝතල මේක වැරදි කියලා හිතන්න ඕනේ නෑ. එයාට පේන්නේ එයා දකින කෝණය සකස් වීමක් බව. හැබැයි ඒක සකස් වීමක් එච්චරයි. එතනින් ගියා මොකුත් නෑ. ඒකේන අන්න ඒකයි සොතපන්න කියන අනිවාර්ය රහත් වෙන්නේ. ඒකේනට හම්බ වෙන්නේ මේ බොරු වැඩපිළිලක් කියන එක. දැන් රතිපට්ඨානේ අජත්ත බහිද්දා විග්‍රහයක් දෙන්නේ ඒකනේ. රතිපට්ඨාන සූත්‍රයේ අජත්ත බහිද්දා කියලා විග්‍රහ දෙන්නේ කරන්න නෙමෙයිනේ. මේ මූලික දෙයට අර්ථ ගැන්විල්ලක් පෙන්වන්නේ ඉති ඉති කියලා මෙසේ ඒ කියන්නේ කරන්න නෙමෙයි. කය කියලා ප්‍රකට වීමක් හම්බ වුනේ ලෝකේ හම්බ වුනේ මෙන්න මේ අන්‍යෝන්‍ය ඒ කියන්නේ හේතුව හොයන්න යන්න හේතුව හෙවීමට යමු වෙනකොට මේ පටිච්ච සමුප්පන්න බවක් කියලා කුළු ගැනීම ඉවර මේ තියෙන දෙයක් නෙමෙයි. ඒක අත්තිකායෝතිවා කියන්නේ. කයක් ඇතයි කියලා සිහිපේ තියෙන දෙයක් නෙමෙයි. අපට පේන්නේ තියෙන දෙයක්. අපි මේ තියෙන දෙයකට වෙන්නේ අතන යගේ කෝණෙම තියෙන්නේ අත්ති කායෝත්‍රිවා සිහිය මේක තියෙන්නේ. කයක් ඇති බව සිහිය තියෙන්නේ. කයක් තියෙනවා කියන එක නෙමෙයි. එතකොට ඇති බව කය හම්බ වෙන්නේ මේ එකින් එකට පත්‍ය වූ භවයෙන් සකස් වෙච්ච දෙයක්. අන්න ඒක යජ්ජත් මහිද්දා කියලා ඒ ඒක මේ මොකද ඒක තමයි ප්‍රකටම දේ. පටිසමුප්පාදේ කියන වචන අපි වචනයක් නෙවෙයි කරනවා. ඔය කාරණාවට යන්න කලින් ප්‍රකටම දේ තමයි පුජ්‍යලයට ප්‍රකට අජ්ජත් බහිද්ධා බව. ඒ කියන්නේ ගෝචරත්වය සහ ගෝචර ගෝචරදී. ඒ කියන්නේ ප්‍රකට වීම සහ ඒ කියන්නේ ප්‍රකටවන ප්‍රකටවන්න දෙයක් ඇති බව සහ ප්‍රකටවන්නේ. ඕනම දෙයක හුස්ම රැල්ලක් හුස්ම රැල්ලක් බව හුස්ම රැල්ලක් බව ගත්තා හුස්ම රැල්ලක් කියලා කරනවා. ඉරියව්වක් කියන එක හමුණා ඉරියව් බවක් කියලා හම්බ වීමක් එක්ක. ඒ කියන්නේ මේක මේ හම්බ වීමක් එක්කනේ කාරණා පැනෙන්නේ. එතකොට එතන ගොරෝසුව හම්බ වෙන දේ තුල ඇතයි කියලා ගත්ත කයට අර පටිච්චසමුප්පාද විග්‍රහයකට යන්න කලින් පත්‍ය වීමකින් තොරව නැත්නම් තව එකක් පාදක වීමකින් තොරව ඒකාන්ත වූ හුදු දෙයක් නැති බවම වටහා ගැනීම කරනවා. හම්බෙච්ච ප්‍රකට වෙච්ච කය කියන කාරණා. ඒකයි අත්ති කායෝතිවා කියලා විග්‍රහ කරලා පෙන්නන්නේ ඔක්කොටම. හුස්ම රැල්ලට, ඉරියාපතේට, සම්පජානට ඔක්කොටම. අත්ති කායෝතිවා ඇතයි කියලා ගත්තේ. තියෙන දෙයක් නෙමෙයි. අන්න යනකොට මේකට යොමු වෙන්නේ. ගොරෝසු පටිච්චසමුප්පාදය කියන කාරණාවට කියන පටිච්ච සමුප්පන්න බව අර නාම රූප විඤ්ඤාණ වචන ටික නේද ඕක වචනනේ වචන ටික නෙමෙයි මුල් ප්‍රකටත් වීම හම්බුණා එකිනෙක මෙහිකින් මේ උපකාරයකින් තියෙන කියලා. අන්න ඒ ඒ මත පදනම් වෙච්ච දැන කරන්න යන්නේ කයකනේ දැන් හම්බෙච්ච ආරම්මණ ආනාපානෙනි ආරම්මණ ඉරියව්වනේ ආරම්මණ ධාතුවනේ ආරම්මණ වේදනාවනේ ආයෝක අජත්ත වහිද්දාවක් කතන්දර යන්නේ ආරම්මණයනේ හොයන්න තියෙන්නේ එතකොට මේ ආරම්මණය කියන කාරණා පැවැත්ම කියන කාරණා ඒක ආය අලුතින් හිතන්න දෙයක් නැහැ ඒක හම්බ වෙන එකක් දැන් අපිට හිතලානේ මේක බලන්න යන්නේ අජත්ත මොකද වටිනේ හිතන එක නෙමෙයි මේක තමයි පදනම කියලා. අර සීක කෙනාට මේ දකින කෝණයක් තියෙනවනේ මේක. මේ බෝතරේ කියලා දකිනකොට සීකයාගේ දකින කෝණයක් තියෙනවා. මේ එකිනෙක පාදකත්වයෙන් හම්බෙන්නේ කියලා. ඔන්න ඔය කෝණයෙන් තමයි යට මේ පැයක් ඇතයි කියලා හම්බෙලා තියෙන්නේ. ලොකුට හිතන්න ගිහිල්ලා නැහැ. නමුත් අර අර ස්වභාවය හම්බෙලා තියෙනවා. දැන් අපිට හිතෙනවා ඥාය නම් සෝතපන්නේකට දැන් මේ පේනකොට අවිඥාව සංකාර විඥාන නෑ නෑ එහෙම එකක් පේන්නේ නෑ. ඔව්ව පේනවා නෙවෙයි ඒක කෙනාට. එහෙම වෙනවනේ ඉතින් එයාට මේ රාගෙන් ආස්වාදයක් විදිහට හම්බෙන්නේ නැහැ. ඒ ඉතින් පටිසම්පාදයෙන් ඉතින් ලෝක රාගෙ මුක්ති වෙන්නේ. මුක්ති වෙන්නේ නැහැ. එයාට එයාගේ ගැනීමේ තියෙන වෙනස මේ කාරණා වල යම් පාදකත්වයක් තියෙනවා කියන එක. තව එක හේතුප්‍රත්‍යයක් කියන්නේ. හැබැයි මේක අහුවෙලා ඉවරයි. හැබැයි මේක මෙහෙමයි තියෙන්නේ කියන කාරණාව. අන්න අජත්ත බහිද්දා කියන එක තමයි මූලිකත්වයේ තියෙන එක නිකන් ප්‍රකටත්වයේ තියෙන්නේ. මෙන්න මේ න්‍යාය දැක්මක් විතරයි සෝතාපන්න කියන්නේ. ඒ සකස් වීමට දෙන නිර්වචනයකුයි දුක කියලා කියන්නේ. පිරිසිදු වෙලා නැහැ. එනිසා දැන් කය කියලා එතන කය කායන වසනාවේදී එයා දුක කියලා නිර්වචනය දෙන්නේ කය කය කියලා ගෝචර කරනවා. ගෝචර වෙච්ච කරනවා. ඒ කියන්නේ ඒකට අලුතෙන් ආයි පංච දැන් අපිට අපි දැන් මේක වෙනම ඉගෙන ගන්න නිසා අපට අර ලේබල් ටික මතක් වෙනවනේ. ඒ කියන්නේ දැන් මෙතන රූප වේදනා සංඥා සංකාර මේ අත්දැකීමට නෙමෙයි බුදුන්වහන්සේ වෙන්නේ. ඔක් හොයන්න දෙයක් නෑ ඔක්කොම. ඒකත් ඉගෙන ගන්න එකයි. දැන් අපි අපිට මේව ඔක්කොම අවශ්‍ය ඒ බවට යෑම සඳහා මේක මොකද්ද කියලා යෝනිසමනසිකාරයක් කරගන්නනේ. ඒකත් කියනාගේ තියෙන්නේ ඒක ඒ බවක් සකස් වීමක්. අත්දැකීම කියන්නේ සකස් වීමක්. ඒක තව ඒ කියන්නේ ඒක හුදකලා දෙයක් නෙමෙයි පාදකත්වයක් එක තියෙනවා. පටිච්ච සමුප්පන්න බව. පටිච්චසමුප්පාද අවිජ්ජා සංකල්ප ඔය ඔව අවශ්‍ය නැහැ. ඒව තියෙන්නේ අපිට ඇතුළට යන්න. ඉතින් ඇතුළට යනවා නම් මේ සෝතපන්න කියන දකින්නකොට කවදා රාගයස්වාදී දෙන්න බෑ. මේක ගැඹුරුම දැන් දකින්නකොට මා උන්න හටගත් නැති වුණා. ඒ හිමුණා නහොතපන්න කියන කොහොමද ආස්වාදයක් විඳින කාගේ වෙන්නේ? හැබැයි දකිනකොටම අර දැක්ම වෙනසක් තියෙනවා. ඔන්නෝකයි අපිට අර ධර්මය ඉගෙන ගත්තාම හොතපන්න කෙනාගේ කියලා කෝණියාම අපිට හිතෙන දෙයක් ආයෙන දැන් එයා දකින්නේ මේ පටිසම්පද දකින්නේ මෙහෙම වාසය කරනවා. ඉතින් එහෙම ඉන්නවනේ ගැට බෑනේ මොකක් අබුක් තියෙන්නේ. මේ දකින්න එකයි දර්ශනයෙන් ආශ්‍රය ප්‍රහාණය කරන දකින්න කෝණයක් තියෙනවා. දකින්න කෝණේ වෙනස්. දැන් එයාට මේ තියෙන මේ පදනම් බොරුයි කියලා හැඟීමක්. ඒ කියන්නේ හැඟීමක් කියන එකකුත් නෙමෙයි මෙයාගේ දැන් දැක්මම වෙනස්නේ. අන්න එයාට එයාගේ නුවණක් තියෙනවා මේක පිළිසිදු හොයන්න කියලා. ඕන කියලා. ඒ කියන්නේ දැන් මේක සවිස්තර හොයන්න ඕන කියලා. දුක සත්‍යාව කෙනාට මේ පිළිසිදු සෙවිය යුතුයි කියලා හම්බෙන්නේ. කෘත්‍යයක් කරන්න හම්බෙන්නේ. පිළිසිදු වෙනවා කියන්නේ සම්පූර්ණයෙන් හොයනවා කියන්නේ. ඒ කියන්නේ මේක දැන් පටිච්චසමුප්පන්න බවක් දැකීමකදී හමුණා මේක සවිස්තර හොයන්න යන්නේ. දකීමේදී පටිච්චසමුප්පන්න බවක් කියලා කියන්නේ කියන කාරණාව හම්බුනේ අර ලොකු විග්‍රහයකින් නෙමෙයි. ගොඩාක් කල්පනා ඒ කියන්නේ විශාල තැනකට කියලා නෙමෙයි. අනාථ පින්ඩික දෙතුම විසකමවපාතිකාව. මේ දැකීමේදී ලෝකේ ස්වභාවය ප්‍රකට වෙනවා. අන්න හොයන්න පටන් ගන්නවා ඊට කල්පනා කරන්න. ඒක හැමෝටම එකපාරට වෙන්නේ නැහැ. ඒකයි ආත්ම මතක් කියන්නේ. එයාගේ සිහිය උත්පාද වෙන්න ඕනේ. දැන් අර වෙලාවේ සිහියනේ 80යි. 80යි කියලා එයාට දැකීමේ වෙනසක් නැහැ. ඒ දැකීම කියලා කියන්නේ පටිච්චසමුප්පාදයේ මේ අපි දකින මේ විග්‍රහය දකිනවා කියන එක ඒ විග්‍රහයට අපි යොමු වෙනවා නම් ඒක එයාගේ දර්ශනීය වෙනස නෙමෙයි එයා පිරිසිදු හොයන්න පටන් ගත්තා කියන එක. ඒ කියන්නේ විග්‍රහයට යොමු වෙනවා නම් දකින්නකොට හම්බෙච්ච විග්‍රහයට යොමු වෙනවනම් දැන් එයා කරන්න යමක් කියව මොකද පිරිසිදු හොයන්න පටන් ගත්තා. ඒකේ විග්‍රහය වාද සමුදේනේ හම්බෙන්නේ. දැන් මේ කෘත්‍යයක් නේ කරන්නේ. දැන් පිරිසිදු හොයන්න පටන් ගත්තා. අපි දැන් මේ මේ මේ දැන් ඇහැට පෙනෙච්ච බෝතලයේ කියන කාරණාව මොකද්ද මේ හටගත්තේ කියන විග්‍රහය හොයන්න යනවා නම් හට ගැනීම දැන් මේ හොයන්නේ පිරිසිදු හොයන්නේ සත්‍ය ඥානයේ ටිකක් කියපු එක පිරිසිදු හොයන්න යනවා පිරිසිදු හොයාගෙන යනකොට අර රාගෙට ඉඩක් අන්න එතකොට අර අර අනිත් පැත්ත වලට ඉඩ නැහැ ඊට පස්සේ ඒ පිරිසිදු හොයාගෙන යන්නේ හොයනකොට හම්බෙන්නේ සමුදේ අන්න දැන් කෘත්‍ය කරනවා යා ඒක කරගෙන කරගෙන කරගෙන යනකොට ඒකයි ඊළඟට වැඩ පිළිවිදෙදි තියෙන පටන් ගැනීම තියෙන්නේ ඕනම කෙනෙක් කාමයේ එපා කියලා නෙමෙයි Brahmacharyaවක් කරන්නේ. නැත්තම් මේ නිවන් දකින්න ප්‍රතිපදාවක් කියන්නේ පටන් ගැනීම තියෙනකොට දුර වෙන්නේ කාමරාගේ පටිගය කියන කාරණාව. ඒකයි ප්‍රකටම ගොරෝසු කෙලෙස. හොයන්න පටන් ගන්නකොට දැන් පිළිසිදු හොයන්න පටන් ගන්නවොත් රාගේ. කාමරාගේ පටිගය. දැන් හොයනවා මොකද්ද මේ කාමරාගේ කියන්නේ? මුලින් දැකීම වෙනසක් තිබ්බා. ඒ තියෙන බෝතලයක් නෙමෙයි. දැකීම වෙනසක් තියෙනවා. අන්න හොයන්න පටන් ගත්තා. ඒකනේ සතිපට්ඨානේ කයේ කයano වාසය කරන්නනේ තියෙන්නේ. නැතුව එහෙම. දකින්නකොටම පටිසම්පාදින් කියලා එයා දැක්කොත් ඉතින් අය වාසය කරන්න දෙයක් නැහැ නේ. පිරිසිදු හොයන්න දෙයක් නේ. එයාට එයාගේ දැක්ම වෙනසක් තියෙනවා. ඊට පස්සේ අනුව වාසය කරන්න අන්න පිරිසිදු හොයන්න පටන් ගන්නවා. පිරිසිදු හොයාගෙන හොයාගෙන යනකොට ප්‍රකට දේනි හොයන්නේ. අන්න මූලිකව කාමරාගේ පටිගිය හම්බ වෙනවා. ඒකේ හොයාගෙන යනකොට ඒක අදාළ හේතු ටිකේ තියෙන අසත්‍ය බව හොඳටම හම්බ වෙනවා. අවිද්‍යාව කියන එක. හොඳටම හම්බ වෙනවා. හම්බුනාට පස්සේ අන්න ඒ අවස්ථාවේදී ඉඩ නැහැ කමරාගේ පටිගයේ ගොරෝසු පවත්වන්න මොනින්න. දැන් අපට අර වෙන වෙන ස්ටෙප් තියෙන නිසා අපට ස්ටෙප් ටික විස්තර කරගන්න වෙනවා. ස්ටෙප් ටිකක් තියෙන නිසා අපිට ස්ටෙප් ටික විග්‍රහ කරගන්න. නමුත් කාමරාගේ පටික හොයන් යනකොට කාමරාගේ පටික දුර වෙනවා. හොයන්න පටන් ගැනීම කියන පිරිසිදු හොයන්න පටන් ගැනීම කියන කාරණාවෙදි තියෙන්නේ කාමරාගේ පටිකෙන් හොයන්න පටන් ගත්තත් අන්න සකදාගාමී මාර්ගයට යමු වෙනවා. හැබැයි සෝතපන්නක හරදාගාමී මාර්ගයට යමු වෙන්නේ නැහැ. සෝතපන්න කෙනෙක් වෙනම ඉන්නවා. සකදාගාමී මාර්ග කෙනෙක් වෙනම ඉන්නවා. ඒක නට්ටපුරුෂ පුද්ගලෝ. අද කුජුල අට දෙන්නේ නෑනේ දැන් දන් දෙන්න දැන් බුදුරණවහන්සේ සුපටිපන්න ගාථාව කියන්නේ ආහුණීය පාහුණීය දක්ඛිනීය අංජලිකරණීය ඒකට අපි හිතමු දැන් ඒ කියන්නේ ආහුණීය වැඳුම් වැඳුම් පිදුම් කරන්න සුදුසුයි ධාම් පෑන් දෙන්න සුදුසුයි ඉතින් ඒවා දෙන්න කුජුලෙක ඉන්නකෙ සෝතාපන්න වුණාට පස්සේ සකදාගාමී මාර්ගය යනවා නම් අට දෙනෙක් නේ ඉතින් දන් දෙන්න දන් දෙන සෝතාපන්න කෙනෙක් වෙන්න ඕනේ සෝතාපන්න කෙනෙක් සකදාගාමී මාර්ගය යන්නේ එයා අන්න පිළිසිදු වෙන්න පටන් ගත්තාම සකදාගාම මාර්ගය. කෘත්‍ය කරන්න යමු වෙනකොට. එතන සකදාගාම මාර්ගයන්නේ. එයා සෝතපන්න වෙච්ච කෙනෙක්. එයාගේ දක්ෂිනේ කොටන එකක් තියෙනවා. හැබැයි මේ පදනම් බොරු නිසා කවදාරිය හොතපන් රහත් වෙනවා. සාමාන්‍යයෙන් එතකොට ඒ පිළිසිදු කරන කියන එකයි යෝනිසෝමනසිකාරය කියන දෙකයි. පිළිසිදු සෙවීමටත් යෝනිසෝමනසිකාරයමයි පාදකයේ වෙන්නේ. සෝතපන්න වුණ කෙනාට තව ප්‍රඥාවේ වර්ධනයක් නෙමෙයි. ප්‍රඥාවේ වර්ධනයක් තව වෙනවා. දර්ශනයේ වෙනසක් තියෙනවා. අරක ප්‍රඥාවේ වර්ධනයක් තියෙනවා. දර්ශනයත් ප්‍රඥාවෙන්මයි තියෙන්නේ. ප්‍රඥාව වර්ධන වෙනකොට ඒක නිසා කාමරාගයේ පටිගය දුර වෙනකොට කාමරාගයේ පටිගය කියන කාරණාව එන ඒ ස්වභාවය අල්ලා ගැනීමට නොයෙන්නේ ඒ ප්‍රඥාව වැඩි වීමක් එකනේ. අපි හිතමු සමාධිය වඩන්නේ නැහැ කියලා. සමාධිය වඩන කෙනාට ඒක නැති කරගන්න පුළුවන්. සමාධිය කියන්නේ කාමරාගයේ ඉන්න ධ්‍යාන වඩන කෙනාට ඒක කරන්නේ නැතිව හකදාගාමී මාර්ගය යන කෙනෙකුට සත්‍ය දකිමින් මේ යන්නේ. එතන පැහැදිලි කරන්නේ පංච උපාස්කන්ධයේ උදේවයි දකිමින් වාසය කරන්නේ. ඒ කියන්නේ ඒක උදේවයි දකිමින්. දැන් මට මතක චුලදුකකන සූත්‍රයේදා ඒ සාකච්ඡාවේදී කිව්වා එතන උදේවයි දකිමින් වාසය කිරීමක් නෑ. මෙන්න මෙහෙම විග්‍රහයක් තියෙනවා. ආර්ය ශ්‍රාවකයා. කියන්නේ එතන විග්‍රහ කරනවා මහානාමට මහානාම කියනවා ස්වාමීනි මට කාම ලෝභ දේශ මොහ මාතුල හරියට තියෙනවා. ලෝභ දේශ මොහ. ඉතින් මට මේ ඇයි මගේ ලෝභ දේශ මොහ තියෙන්නේ කියලා හිතෙනවා කියනවා. බුදුරණසෙවිල කියනවා මගේ ඊළඟට මගේ කුමක් ප්‍රහාණය නොවෙච්ච නිසාද? දැන් එතනින්ම තේරෙනවා එහෙනම් මොනවාරි ප්‍රහාණය කරපු කෙනෙන්නේ. කුමක් ප්‍රහාණය නොමිච්ච නිසා මේ ලෝභ දේශ මොහ තාම තියෙන්නේ. එතකොට දැන් අපි සරලව ගත්තොත් දැන් ওই ප්‍රශ්නේ අහනකොට මම ඉදා ඒකදී පැහැදිලි කරා අපි මේ අපේ ගොන් කෝණයෙන් බලන්න හොඳ නැහැ. මහා නාම ශාක්‍ය කියන්නේ ශාක්‍ය කුලයේ රජ කුලයේ බුදුරණවහන්සේ ළඟින් ඇසුරු කරන නිතර සංඝය ඇසුරු කරන කලින් වෙන මහා නාම සූත්‍රයක තියෙන මම මේ උදේ අසුරු කරලා යනවා හවස දවල් වෙනකොට මොකක්වත් සිහි වෙන්නේ නැහැ කියලා. එතකොට එහෙම කෙනෙක් මේ මහා නමසක් කියලා. ඊළඟට මගේ කුමක් ප්‍රහාණය නොවිච්ච නිසාද මේ ලෝභ දේශ මොහ මගේ හිතයට කරගන්නේ. ඒ කියන්නේ මොන හරි ප්‍රහාණයක් කරලා දිනවා යා. එතකොට මේ ජීවමාන බුදුරණවහන්සේ සසුරු කරන්නේ. කියන්නේ මොකද මහා නමසක් සෝතපන්න වෙන්නේ. එතකොට ඒ ඒ බව ඒ කරුණ වලින් යම් කිසි කුළු ගැනීමක් තියෙනවා. ඒ එවැනි සාක්ෂි අහන්න බුදුරණවහන්සේ කියනවා ඔබට ලෝභ දේශ මොහ දුරු නොවීම නිසාමයි ওই ලෝභ දේශ මොහ හටගන්නේ වෙන දෙයක් නෙමෙයි. ඒකමයි හේතුව. වෙන කිසිදයක් නෙමෙයි. ඉවිලි බුදුරණවහන්සේ මහානම් ශාක්‍යයට ලස්සන විග්‍රහයක් කළා පෙන්නනවා. ආර්ය ශ්‍රාවකයා ගැන කියන්නේ. ආර්ය ශ්‍රාවකයා මේ ලෝභ දේශ මොහ කියන කාරණාව හටගන්න ආකාරය මනා ප්‍රඥාවෙන් දකින්න. එතවා බුදුන් සමපඤ්ඤය දත්තබ්බන් කියන. ඒ විදිහටම කියනවා. හැබැයි එයා එහෙම දැක්කට එයා ඒක ඉක්මවීම සඳහා යොමු වෙන සමාධියක් විතක් ਵਿਚාර නැති සමාධියක සහ ඊට ප්‍රණීත දෙයකට යමු වී වාසය කරන්නේ නැහැ කියනවා. කවුද? ආර්ය ශ්‍රාවකයා මනා ප්‍රඥාවෙන් දකින. ඒ නිසා යාට ලෝභ දේශම ප්‍රහාණය වෙන්නේ කියනවා. ප්‍රහාණයම නැහැ. කාමයන්ගේ එක යාගේ වාසය කිරීමක් තියෙනවා. ඊළඟ විග්‍රහයෙන් පැහැදිලි කරනවා. ලෝභ දේශ මොහ යථාර්ථ වශයෙන් දකින මනා ප්‍රඥාවෙන් දකින අරි ශ්‍රාවකය එය ඉක්මවීම යොමු වෙන්න විතක් ਵਿਚාර රහිත වූ සමාධි කියන්නේ ඇතරම විතක් ਵਿਚාර රහිත සමාධිය කියන්නේ මොකද්ද ධ්‍යාන කියන්නේ? ඒක හා ඊට එහා දෙයකට යොමු වෙච්ච නිසා අන්න කාමයන්ගේ එකතීමක් නැහැ කියන්නේ. දෙන්නේ විග්‍රහ කරනවා ආර්ය ශ්‍රාවකයෝ හැබැයි දෙන්නම යථාර්ථ වශයෙන් මනා ප්‍රඥාවෙන් දකිනවා කියනවා මේ ලෝභ දේශ මොහ මේ කරුණ ටික කෙලිස් කියන එක. ඒ දකින්න කෙනෙක් කෙලෙස් එක ඉන්නවා කෙනෙක් කෙලෙස් එක නැහැ. දකින්න කෙනෙක්. එතකොට දකිත් එක මනා ප්‍රඥාවෙන් දකින්නවා කියන බුදුරණ සමුදේවය දකින්න අපි විග්‍රහ කරන්නේ නෑනේ. ඒ කියන්නේ මේක පිරිසිදු හොයනවා කියන විග්‍රහයක් නෑ. මනා ප්‍රඥා සෝතපන්න කෙනාගේ දර්ශනීය ප්‍රඥාවත් එක්කනේ. ප්‍රඥාවේ ස්වභාවය දැක්කා. දැක්කට ඒක ඉක්මවීමට යමු වෙන. ඒ කියන්නේ ඒ ඒ ඒ ලෝභදේශමෝ කියන කාරණා ඉක්මවීමට යමු වෙන නම් කාමරාග පිටික ඉක්ම ඒවා ඉක්මවෙන ප්‍රතිපදාවට යමු වෙනට ඕනේ. ඒක කෙනෙක් සමාධි සමාපatti නිකන් වඩලත් පුළුවන්. එහෙම නැත්නම් දැන් ඒකත් ක්‍රමයකටනේ ධ්‍යාන වඩන්නේ යම් ප්‍රතිපදාවකටනේ. නේ මට ධ්‍යාන දේවල් කියලා වැඩින්නේ නැහනේ. ධ්‍යාන වඩන්නේ යම් ප්‍රතිපදාවක් යම් කිසි වැඩ පිළිලක් කරනකොට. ද හම්බ වෙච්ච කාමරාගය කියන කාරණාව පිරිසිදු වෙනවා කියන තම වැඩ පිළිලක්. කාමරාගය හම්බ වෙන හැට රූපේ දැක්කට පස්සේ කාමරාගය කැටි වෙන එකේ පිරිසිදු සෙවීම කියන කාරණාවේදී සමුදය අනුව දකිමින් වාසය කිරීම කියන්නේ වැඩපිළිවෙලක්. ඒ වගේම වෙනම ධානයක් වඩාම සඳහා යන ක්‍රියාව කියන ඒකත් වැඩපිළිවෙල. දෙක වැඩපිළිවෙල කොස්සේ යන්නේ. මොන හෝ වැඩපිළිවෙලක් ගන්න පුළුවන්. දෙකින් එකක්. එතන ඒකාන්ත කරලා මේ ධානයක් කුදකලාවටම කියන්නේ නැහැ. වැඩපිළිවෙලනේ කරන්නේ. දැන් අරේ වැඩපිළිවෙල කරන්නේ මනා ප්‍රඥාවෙන් දැක්කා. හැබැයි ඒ දැන් එහෙම දැක් එහෙම දැක්කනම් ඒ කියන්නේ අපි අපි දකින සමුද්‍රය දැක්කනම් අයි විග්‍රහය අපි කතා කරන්නේ විග්‍රහය කතා කරා නම් කාමරාගේ පැටිගේ තියෙන දිහ නැහැනේ. ලෝභ දේශ මොහ ඒ කියන්නේ කාම කාම පංචකාමයන් කියන එක ඉක්මවන්න වෙනවනේ. ඒ දකින නිය නමුත් සෝතාපන්න වෙච්ච කෙනෙක් සෝතාපන්නත්වයේ කියන කාරණාව එකක්. දුක පිරිසිදු යනවා කියන තව එකක්. අන්න සකදාගාමී මගට යන්න වෙනවා. එහෙම යන්න හොයනකොට සමාධි ස්වභාවයකටම යන්නේ. අන්න සමාධි ස්වභාවය පටන් ගන්නවා. සමාධි ස්වභාවයක් ඒකනේ අනාගාමී වෙනාට මේ සමාධි සම්පූර්ණයි කියන්නේ. මේ ලෝකේ ඉන්නකොට කාමයන් එක තියෙන්නේ. එතන කියන්නේ ආයතන තව වචන ටිකක් තියෙනවා. මොකද්ද? විවිච්චේව කාම විවිච්ච කුසලේ ධම්මී කියලානේ. එතකොට එතන විග්‍රහ කරන්නේ කාමයන්ගෙන් සහ අකුසලයෙන් යුක්ත වෙනවා කියලා. මේ නිකන් නෙමෙයි. ඒ කියන්නේ සත්‍ය සත්‍ය තුල ඉන්න සත්‍ය දකින්නේ සත්‍ය දකින ආර්ය ශ්‍රාවකයා කාමයන් සහ අකුසලයේ දුර ඉන්නවා කියලා කතා කරන්නේ. සත්‍ය දකින ආර්ය ශ්‍රාවකයා. සත්‍ය දකින අනිත් ආර්ය ශ්‍රාවකයා අකුසලයේ සහ කාමයේ ඉක්මවන දුර කතා කරන්නේ. එතකොට දැන් අකුසලයේ කියලා කතා කරනවානේ. මොකද කාමයේ කියන කාරණා අකුසලමයි. මොකද රාගය කවදාවත් අකුසල නැති වෙන්නේ එහෙනම් මේ පෙනෙන දේදී කාමරාගය කියනවනේ අකුසලයක්. මේ පිරිසිදු නම් යනකොට එතනත් වෙන විග්‍රහයක කාමරාග පටිකය වලට නැත්නම් මේ අර ධානයකට යන්න පුතඥයා හෝ අරශාවකයා වෙනම ධානයකට පිළිලා කුරු කරනවා වගේම විග්‍රහයක් කරන මොකද පංචකාමයන් නික්මන ප්‍රතිපදාවන්නේ කෙලෙස් නික්මන ප්‍රතිපදාවන්නේ ඒකේ සමාධිය සම්පූර්ණ වෙනවනේ අනේ නම් වැඩෙනවා සමාධි ස්වභාවය එතකොට විවිච්චේව කාම විවිච්චක් කුසලයේ ධම්මේ වෙනවා එයා තමයි පිරිසිදු වෙන්න පටන් ගන්න. එතකොට ප්‍රකට වෙන දේ කාමරාගී පටිගී. සරස එතකොට දැන් කාමරාගී පටිගී කියන එක අනිවාර්යයෙන්ම ප්‍රකට වෙන්න ඕන මාර්ගය. දැන් දැන් සතිපට්ඨාන සතිපට්ඨාන වඩනකොට කායानुපස්සන වරන ඊට කාමරාගේ පැටික නෙවෙයි සම්පූර්ණ ප්‍රකට වෙන්නේ. අපි නිගම් ගත්තොත් චිත්තානුපස්සනාවෙන් කියන රාග සහිත දේව සහිත හිතක් එහෙම කියලා කියනවා. එතකොට එතනදී කියන්නේ සංයෝජනය ප්‍රකට වෙන්න ඕන නිසා. සංයෝජනය කියන එක ඒක නෙමෙයි. කොහොමත් පිළිසිත හොයනකොට අපි තුන් හුස්ම රැල්ල පිළිබඳව හොයන්න කියලා. කවරාගේ හම්බෙන්නේ නැහැ. සමාදෙට ගිහිල්ලානේ. හැබැයි හුස්ම රැල්ල පිළිබඳව හොයන හොයන්න පටන් ගන්න තැනදී ඒ හොයන්න පටන් ගන්නෙම දැන් අපි තුමු සමාධියකට යනවා කියලා. ඒ සමාධියකට යන ක්‍රමයක් තියෙනවා වෙනම. ඒක වෙනම ක්‍රමයක් සමාධියට යන ක්‍රමය. සමාධියකට යනකොට අපි සීය පිහිටවාගෙන යනකොට මේ හම්බ වෙච්ච කාරණාව නැත්නම් හම්බ වෙච්ච ආරම්භණි මොකක් හරි මේකේ පිරිසිදු හොයාගෙන යන තැනදී මේක පිරිසිදු හොයාගෙන යන තැනදී සමාධියක් කියන කාරණාවට හම්බ වෙනවා. ඒ කියන්නේ තව කෙනෙක් ඉන්නවා සමාධියට ආසාවෙන් ඒ තුළ වාසය කරනවා. ඒකට අනාගාමී කරන අතර වෙන්නේ. දැන් ධ්‍යාන දර්ශනා කරන ඔක්කොටම කියන්නේ අනාගාමී හෝ අරහත් වෙනවා කියලා. අනාගාමී නතර වෙනවා. මොකද සමාධියට ආසාව තියෙනවා. ඒක අහුවෙලා නැහැ. හැබැයි ගොරෝසු දෙයක් නේ හම්බ වෙන්නේ දැන්. මොකක සත්‍ය හම්බුණාද? දුර වෙලා තියෙන්නේ ගොරෝසු මට්ටම. දැන් කාමයන් කියලා කියනකොට දැන් අපට ඇත්තටම කාමරාගයේ පටිගිය මේ සංකල්පමේ කාමරාගයේ පටිගිය කියන කාරණාවනේ. එයා අර සත්‍ය හොයාගෙන යන තැනදී මොනවා හෝ ආරම්මන එක දෙක සංකල්පමේ බවකින් හම්බෙච්ච එකනේ. සංකල්ප බවකින් තොරව හම්බෙච්ච එකක් නෙමෙයි. මම ආරම්මණයක් කරන එකනේ. මම ආරම්මණයක් කරන මේ සංකල්පමේ ස්වභාවයේ සත්‍ය හොයන් යනකොට කාමරාගයේ පටිගිය කියන කාරණාවට තමයි පහරක් වෙන්න තියෙන්නේ. නිර්වචනය දැන් අපි ඇත්තම කාමරාගයේ පටේ කියන නිර්වචනයක් තියෙනවානේ කාමරාගයේ පටේ කියලා අපේ කෝණි සංයෝජනය කියන කාරණාවත් ඒ වගේම අපට ප්‍රකට වෙන කියන කාරණා මේක දෙකන්නේ දැන් සංයෝජනයක් බව ප්‍රකට වෙනවා නම් සංයෝජන දුරු කරනවානේ දැන් අපට තියෙන දෙයක් නේ ඒකක් ප්‍රකට වෙන්නේ තියෙන කාමයක් හැටියටනේ සංයෝජනය කියන්නේ සම්බන්ධයක් සකස් කියන්නේ එකට වීමක් කියන කාරණා ඒක නිසා ඒක දැන් කාමරාගය කියන එක පංචකාමය කියන එකම අදාළ නැහැ. දැන් දැන් වෙනම තමයි සාමාන්‍ය කරලා ඡන්දයක් කියන්න පුළුවන් තමයි. නෑ සමාවල් ඡන්ද රූප රාගයත් එක්කනේ. ඒක රූප රාග රූප රාගත් එක්ක කියන්නේ. කාමරාගයනේ පංචකාමයත් එක්කම. කාමරාගය කියන එක. මොකද කාමරාගය කියන කාරණාව හටගන්නේම සංකල්පමය රාගයක එක්කමයි. හැබැයි මේක මේ දැන් අපිටම උකෝ සමාධියකට කියන කොහොමද කමරාගේ දුරු කරන්නේ? එයාට සංයෝජන නෑ වගේනේ හම්බෙන්නේ. එතකොට එයා ඒ කෙනයි පුතජන සමාධිලාභී කෙනයි අනාගාමී කෙනයි අතර ලෝකේ ලෝක විග්‍රහයේදී වෙනසක් හම්බෙන්නේ දෙන්නම එකයි. හැබැයි අනාගාමී කෙනාගේ සංයෝජනේ දුරු වෙලා. අරයාගේ සංයෝජනේ දුරු වෙලා නෑ. හැබැයි කාමරාගේ කියන මේ විවිච්චේව කාමී කාමයන් ඉක්මෙව්වා. කාමයන් ඉක්මවීම සහ කාමරාග සංයෝජනය කියන දෙකක්. කාමරාග සංයෝජන ඉක්මවෙච්ච එකට කාමයෙන් නැහැ කොහොමද? හැබැයි කාම ඉක්මවුවා කියලා කාමරාග සංයෝජන දුරු වෙන්නේ නැහැ. ඔන්න ඔය සංයෝජනේ ඒ කියන්නේ සක්කායදිට්ඨි සංයෝජන කියන එක තේරුම් ගන්නම සක්කායදිට්ඨිය කියන සංයෝජනයක් බව හම්බුනහම සක්කායදිට්ඨි දුරු කරනවා. බෙදලා මොකද මේ මහමලොක්ෂිත කියන්නේ? සංයෝජනයක් බව දන්න දන්නවනම් එයා දුරු කරනවා. පුංචි දරුවට ඒ දෙකේ වෙනස කොහොමද ස්වාමීන් වහන්සේ අපි තේරුම් ගන්න? කියන්නේ සංයෝජනය කියන එකේ කාමරාගයේ කියන එක මෙහෙම තියෙනවා. ඒකෙදි කතා කරන්න පුළුවන් හැම සංයෝජනයක්ම කතා කරන්න බෑ වෙනස තේරුම් ගන්න. මොකද සක්කාය දිට්ඨියට අදාළ අනිත් විග්‍රහයක් නෑනේ. සක්කාය දිට්ඨියට අදාළ වෙන විග්‍රහයක් නෑ ලෝකෙ මට්ටමේ. කාමරාගය සහ පටිගය කියන කාරණාව විතරයි තේරුම් ගන්න පුළුවන්. අනිත් දේවල් තේරුම් ගන්න බෑ. කාමරාගයේ පටිගය කියන කාරණාව සංකල්පමය වශයෙන් කොහොමවත් මම ඇති කරගත්ත දෙයක්. කාමරාගය කියන්නේ කාමරාගයේ කාමයේ කියන්නේ සංකල්ප වශයෙන් මම ඇති කරගත්ත දෙයක් නේ. එතකොට පුතඥන අනාගාමී කෙනාට පුතඥන ධානලාභී කෙනාට පුළුවන්කම ලැබෙනවා මං ඇති කරගත්ත කාමීය සංකල්ප ඉක්මවන්න. මං ඇති කරගත්ත කාමීය සංකල්ප ඉක්මවන්න. ඒ කාමයේ දුරු වීම. මොන ප්‍රත්‍යක්ෂය. එතකොට ඒකත් මං ඇති කරගත්ත දෙයක්. අනාගාමී වෙච්ච කෙනත් මං ඇති කරගත්තා වූ කාම සංයෝජන තමයි නැති වෙලා යන්නේ. හැබැයි සංයෝජන නෙමේ කාමය හැබැයි යා ඒක එහෙම යන්නේ යාට අනාගාමී කියන ඒ කියන්නේ ඒ අර ධ්‍යාන වඩාගෙන යනකොට ධ්‍යාන තුල ඉන්නවනම් හැබැයි අනාගාමී බවටපත් වෙනකොට අනාගාමී කියන විග්‍රහයේදී සංයෝජන දුරවීම කියන විග්‍රහයේදී කාමය කියන කාරණාව අර සංකල්පමී රාගයක් ඇතිවීමට යුක්ත පදනමක් තියෙනවනේ දැන් අපට හම්බ වෙන්නේ ලෝකේ ප්‍රිය වූ ස්වરૂප වූ දෙයට අපි ආස කරන දේ අපට සංකල්පමය රාගය හටගන්නේ. ප්‍රිය වූ ස්වરૂප වූ ස්වභාවය කියන කාරණාව ඇති දෙයක මට ඇති දෙයක කියන විග්‍රහය නෙමෙයි සීක කෙනාට හම්බ වෙන්නේ. පුතඥ කෙනාට හම්බ වෙන්නේ මට අන්න දකින කොටනේ සීකනේ. පුතඥ කෙනාගේ දකින කෝණේ මට ඇති රූපයේ ප්‍රිය නිසා රාගය හටගත්තා. පුතඥ කෙනා දකින කෝණේ. ශේඛය දකින්න කොහොමද තියෙන්නේ? මට ප්‍රිය වූ ඇති ප්‍රිය වූ රූපය කියන එක නෙමෙයි. සකස් වීමක් හේතුපත්යෙන් ගොඩනැගිච්ච වූ රූපය කියන කාරණා. ඒක දකින්න කොහොනේ වෙනසක්. මිස ඒක හිතන එකක් නෙමෙයි. දකින්නකොට වෙනසක් තියෙනවා. එතකොට එයාට එයාට පුළුවන් සෝතපන්න භවයේ ඉඳලම අර සංකල්ප විරාගය දුරු කරලා නිකන් ධානලාභී කෙනෙක් වෙන්න. හොතපන්න භවයේ ඉඳලම. සංකල්පික කාම දුරු කරන්න. අර පුතඥයා කරනවා වගේමත් සෝතාපන්න කරන්න පුළුවන් කරන්න. හැබැයි අනාගාමී වෙන්නේ නැහැ. දැන් සෝතාපන්න ධ්‍යාන ලැබේ අනාගාමී වෙන්නේ නැහැ ධ්‍යාන ලැබුවා කියලා. සෝතාපන්න කෙනෙක් ධ්‍යාන ලැබුවා කියලා අනාගාමී නේ. එහෙනම් සෝතාපන්න ධ්‍යාන ලැබුණ ඔක්කොම අනාගාමී වෙනවා. සෝතාපන්න ධ්‍යානලාභියට කාමරාගයේ පිටකයක් සක්ම මේ මේ. කාමයක් නැහැ සංකල්පයක්. ඒ අනාගාමී නෙවෙයි. එයා සෝතාපන්නමයි. හැබැයි යට කාමේ නැහැ. පුතජන කෙනාටත් කාමේ නැහැ හොතපන්න ධ්‍යානලාභයක් නැහැ. හැබැයි හොතපන්න ධ්‍යානලාභය එවැනි කෙනා පළවෙනි මේ සමාධියෙන් කරුණේ කරොත් බ්‍රහ්ම ලෝක යනවා. අර මේ ගිහිලා අදාළ බ්‍රහ්ම ලෝක ගිහිලා ඉපදිලා පිරුණම් පානවා. ඒක වෙනසක් තියෙනවා. හැබැයි සෝතාපන්න වෙච්ච ධ්‍යානලාභියා අනාගාමි නෙමෙයි කාමී නැති වුණාට. හැබැයි සෝතාපන්න වෙච්ච කෙනා දුක පිරිසිදු ගන්න හොයාගත්තා. දැන් අරය සෝතාපන්න වෙච්ච එක්කෙනෙක් කරේ පළවෙනි අර කියපු එක්කෙනා කරේ මේ කාමය තමන්ම සංකල්පයෙන් වශයෙන් මේක දුරු කරලා ධානය ලැබෙන ප්‍රතිපදාවට ගියා. දුක පිරිසිදු වෙන එකක් එක නෙමෙයි ගියේ. ධානයක් ලැබෙන ප්‍රතිපදාවේ ඔස්සේ මේ කාමයේ සංකල්ප ඉක්මවමින් ගියා. මොකද මම යෙදීම වැරදි කියලා හම්බුනට මම යොදන්න තියෙන්නේ නේ. දැන් ඒකනේ සොකපන්න කියලා රාගයේ භුක්ති විඳින්නේ නැතන. රාගයේ භුක්ති විඳින්න විදිහක් නැහැනේ. මම යොදන්නේ නැත්තේ නේ. මම යෙදීම වැරදි කියලා හම්බෙන්නේ. එතකොට කාමය කියන එක අන්න ඉක්මවන්න යනවා සංකල්පයේ යෙදීම වැරදි කියලා හිතලා පුතඥය වඩන ක්‍රමයට. එතකොට එයා සෝතපන්න භවයේ ඉඳලම කාමයේ ඉක්මවලා. හැබැයි දුක පිරිසිදු වෙන්න පටන් ගත්තාම කාමය කියන කාරණාවක් නොයෙදීම යෙදෙන්න බෑ. යෙදීම ඉක්මවීම. සංකල්පේ දුරු කරා නෙමෙයි. සත්‍ය දකිනකොට දකිනකොට මේ ලෝකී ප්‍රකට වෙන දේ තුළ කාමය කියන කාරණාවක් යොදෙන්න බෑ. යෙදෙන්න බැරි නිසා අන්න සමුදය අස්තංගමේ දකින්න වාසය කරා. දුක පිරිස බුදුරණන් හැම වෙලෙම කියන්නේ අරහත්ත්වයටපත් වෙන්න පංචවසහ උදේව දකින්න වාසය කරන්න කියලානේ. එතකොට පංචවසහ උදේව දකින්න කියන්නේ දුක පිරිස දිනුවා. දුක අතන අර චූල වේදනා සූත්‍රයේ හැදෙන්නේ දුක පිරිසිදු වෙන වැඩක් නෙමෙයි යථාර්ථයෙන් දැක්කා. හැබැයි පිරිසිදු වෙන පටන් ගන්න නෑ තාම. පිරිසිදු පටන් ගත්තා නම් ඒකට කා කාමයෙන් එන්නේ දිහන්නේ අකුසලයක් එන්නේ දිහන්නේ. ඒත් පැහැදිලි කරනවා අකුසලය මේ කාමයට අකුසලයෙන් යුක්තයි කියනවා. දැන් පිරිසිදු දෙවොත් ඒක වෙන්නේ නැහැ සමුදය අස්තංගමේ දැක්කොත්. සමුදය අස්තංගමේ මේ දකිනින් වාදය කරනකොට දැන් බොරුවක් නෙලුට. ඉතින් මේ බොරුව බොරුවක් බව ඒකේ අවබෝධ වීමත් එක්ක අර කාමය කියන කාරණාවට අදාළ දුක පිරිසිඳ හොයලා ඉවර වෙනවා. ඒ කාරණාව. හැබැයි ඊට පස්සේ ප්‍රණීත උදයක් ආය අල්ල ගැනීමක් තියෙනවා. අන්න සමාධිය අල්ල ගැනීමක්. මේක ඒවත් ඉතින් පිරිසිදු හොයන්න ඕනේ නැත්තේ. අන්න ඒක තමයි සංස්කාරය කියන කාරණාව පිරිසිදු හොයන්න පටන් ගන්නවා. ඊට පස්සේ තමයි නිවීම කරා යන්නේ. ඒක සමග සෝතාපන්න කෙනාට මේ මාර්ග ඥානයට හම් එයාට හම්බෙන්නේ නැහැ. ඒවල සෝතාපන්න කෙනා මාර්ගයට හම්බෙන එක. ඒකයි කෘත්‍යය. කෘත්‍ය ඒක වෙන දෙයක් නැහැ කෘත්‍යය. කෘත්‍යය පිළිසිත වෙන්නේ. හැබැයි යාට ඕනම් පුළුවන් මේ ධ්‍යානයක් ලබන්න. හැබැයි අනාගාම වෙන්නේ නැහැ ධ්‍යාන ලැබුවා කියලා ඒ වෙතේ ක්‍රමයට. දුක පිළිසිත වෙන්න පටන් ගන්න තමයි අනාගාමිය සකදාගාම අනාගාම වඩපත් වෙනවා. සමහර ඉස්සෙල්ල සාසරය කියන එකේ යාළුවනේ සාසරය කියන උදානස දෙලදායෙන් තොරව දැන් කියන ඒ සාස්වතය කියලා කියන්නේම යමකක පාදකත්වයෙන් තොරව යමක් ඇති බව. දැන් මෙහෙම කල්පනා කරගන්න. දැන් මම කියලා ගන්නකොට මට ගන්නවස මට බාහිරව තියෙනවද? මට දැන් මම ඉන්නවා ඔබ වහන්සේ. දැන් ඉන්නවා ඊයගේ සංසද මට සාපේක්ෂව බවක් කතා කරන්න පුළුවන්. ඔව්. ඊතන උසස් දේවතාවයන් නෙමෙයි. දේවතාව. ඒක තමයි එක පාදකත්වය. ප්‍රසංශ ඒක සාස්ත්‍යයට එක්ක නිසානේ ඊතන. එතනදී දැන් ඒත් මම මේ කල්පනා ඒ කියන්නේ කල්පනා කරලානේ මගෙත් ඔය තියෙන්නේ. මගෙත් ඒ තියෙන්නේ කල්පනා කරලානේ. එහෙමයි කියලා. ඒ කල්පනා කිරීමේදී සත්‍ය හම්බෙලා නැහැ. ඒ කියන්නේ මම කල්පනා කිරීමන්නේ කරන්නේ ආ මේ ද්වෛතාවයක් තියෙන්නේ කියලා. අරක දැක්ම. ප්‍රඥාවට. මේක කල්පනාවක්. මේ ද්වෛතාවයක් කියලා හම් වෙන්නේ කල්පනාවක්. අතන හම් වෙන්නේ ප්‍රඥාවක්. එතකොට සාමාන්‍ය ඒ කියන්නේ ලෝකේ පැවැත්ම කියන එක දෙවිතාවක් එක්ක කියන එකක් කියලා කතා කරන්න බෑ. ඔව් ඒක තමයි. ලෝකේ පැවැත්ම ද්වෛතාවක් එක්ක කියන. මං කියන්නේ සංස්කාරයේ එතන එතන තියෙන ආධ්‍යාත්මික බවත් එක්ක කතා කරන කෙනෙක් නිසා. ඕනම එකක් ඔව්. ඒක අතන අතන අතන කුළු ගන්නලා හම්බ වෙන දේ තමයි බුදුරණන් ධර්ම හැම එකම ප්‍රායෝගික ප්‍රත්‍යක්ෂයක් තියෙන්නේ. දැන් අපි සංකල්පයකින් ඉන්නේ හොයන්න යන්නේ මේ අර නම් කිරිල්ලක් ලේබල් කිරිල්ලක්. නම් කිරිල්ලක් හොයන්න යන්නේ සංකල්පයකින්. දැන් අධ්‍යාත්ම මහිද්දාන කියන විග්‍රහය කියන කාරණාව අපි නම් කිරීමකින් තොර ප්‍රත්‍යක්ෂයක්. අජ්‍යත බහිද්දා විග්‍රහය නම් කිරීමෙන් තොර ප්‍රත්‍යක්ෂයක්. අයි නම් කරන්න දෙයක් නැහැ. දැන් අපි මේකට නාම රූපය විඥානය මේක නම් කරන්න දෙයක් නැහැ. අරක නම් කිරීමකින් තොර ප්‍රත්‍යක්ෂය. ප්‍රත්‍යක්ෂයෙන් පටන් ගන්න බුදුන් වහන්සේ දෙන්නේ. ප්‍රත්‍යක්ෂයේම පාදකත්වයක් එකම වුණා. දැන් අපි අරක කල්පනා කරනවා මේක මෙහිමයි කියලා ඒ අපේ කල්පනාවක් කියන්නේ. එතකොට අපි ප්‍රත්‍යක්ෂයේ ඉඳ නොදී කල්පනාවට ආයමු වෙනවා. අතන ප්‍රත්‍යක්ෂයකින් තියෙනවා අන්‍යෝන්‍ය ප්‍රත්‍යයක් තියෙනවා. ප්‍රත්‍යක්ෂයකට හම්බ. පාදකත්වයෙන් පණන පිච්ච බවක් හම්බ. ප්‍රත්‍යක්ෂය. එතකොට ඒ ප්‍රත්‍යක්ෂය ඔස්සේ අන්න කෘත්‍ය කරන්න යනවා පිරිසිඳ සෙවීමට. පිරිසිඳ සොයන්න කයෙහි කයනුව වාසය කරන්න අන්න යමු වෙන කෘත්‍ය කරන්න. අය ප්‍රත්‍යක්ෂයෙන්ම ප්‍රත්‍යක්ෂයෙන්ම ඇති බව සාස්වතව හෝ උච්ඡේදව යොමු වීමක් නෙවෙයි. ප්‍රත්‍යක්ෂයෙන්ම පටිච්ච සමුප්පන්න බව කුළු ගැනීම. ඒ කියන්නේ ඒකත් සීක කෙනාගේ දර්ශනය. ඒ කියන්නේ ඒ සීක කෙනා රාගය සේවනය කරත් ඔය ප්‍රත්‍යක්ෂයම. හැබැයි දුක පිරිසිදු ගන්න තියෙනවා රාගය මුක්ති වෙනවා. දුක පිරිසිදු ගන්න ගත්තොත් සීක කෙනාට අන්න මේ රාගයට ඉන්නම දුක පිරිසිදු ගන්න ගත්තොත් ඒකයි ශ්‍රේඛ්‍යගේ පුතඥයගේ ලෝකයේ කිසි වෙනසක් නැහැ. වෙනස තියෙන එකම දකින්න කෝණේ. දකින්න කෝණේ වෙනස් වෙච්ච කෙනාට හම්බ වෙන්නේ ප්‍රත්‍ය බවක්. ඒකට අලුත් වචන ටිකක් අවශ්‍ය නැහැ. අපි හිතමුකෝ සරලව ගත අනාථපිණ්ඩික සිද්දුමාව. මම අර අනාථපිණ්ඩික සූත්‍රයේම කියනවා අපි ඕවා දන්නේවත් නැහැ කියලා. නේද? සරල කරුණු ටිකක් කතා කරන්නේ. එතකොට එයා අපි තුන් වාහිදාරු කියන අපි තුන් අපේ පුරුෂ පරිබ්බාජකයි හාරිපුසන්නස් වචන ওই වචන මොකද දන්නේ? ඒ වචන නොදැක්කට සේකත්වයට පැමිණිච්ච උපරිච පරිබ්බාජකයා. නැත්නම් සේකත්වයට ඉස්සල්ලාම එමුවිච්ච වාහිදාරු කියන නැත්නම් අනාථ පිණි සිටුතුමා. අර වචන මොකද දන්නේ? අවිද්‍යාව දන්නේ, සංකාර දන්නේ, විඥාන දන්නේ, නාම රූප සලආයතන මොකද දන්නේ? ප්‍රතිපදාවකට යන්නේ ප්‍රතිපදාවකදී ප්‍රත්‍යක්ෂ බවකින් අජ්ජත් බහිද්ද බවක් මේ මෙතන මේ දැකීමේ දකින කෝණේ පටිච්ච සමුප්පන්න බවක් අන්‍යෝන්‍ය ප්‍රත්‍ය බවක් නැත්නම් පාදකත්වයකින් ගොඩනගිච්ච බවක් කියන කුළු ගැනීම ප්‍රත්‍යක්ෂ දිනවනේ මොකද සෝතාපන්නන කොට ඉරිදීකින් ඇවිදලා වචන ටික වලට ඇවිල්ලා හම්බෙන්නේ නැහනේ ආ දැන් මේක අවිජ්ජා මේක එහෙම හම්බෙන්නේ නැහනේ ඒක ඇහෙන්න ඕනේනේ ඒක ඇහුනොත් නේ ඒක දාගන්න පුළුවන් ඉතින් ඒ නමුත් ඒ කෙනාට හම්බ වෙනවනේ මේ ප්‍රත්‍යක්ෂම. ඒතකොට මේ අජ්ජත්මහින්දා කියන මේ මේ මෙතන මේ විග්‍රහ කරපු මේ පාදකත්වයේ පටිච්චසමුප්පන්න විග්‍රහය ප්‍රායෝගිකව හම්බෙන විග්‍රහයක් නේ. අලුත් වචන විග්‍රහයක් අවශ්‍ය නැහැ. ඒ වචන විග්‍රහය උපකාරන මේ පිරිසිදු හොයාගෙන යෑම සඳහා ප්‍රඥාව දියුණු කර ගැනීම සඳහා අන්න ඒ වචන ස්වභාවය අවශ්‍යයි. දැන් අර අපට අර මුලිකව මේ වචන ටිකත් එක්ක මොකද ඒ අපිට උගත්තන ඉපිට තන්නේ ස්වභාවය නැති නිසා අපට අර වචන ටිකත් එක්කනේ අපි ආවට පස්සේ අපට මේ මේ වචන ටිකකින් මේක නිම්මට යන්න නිම්ම අපි බලන් යනවා. නමුත් උග්ගට තන්නේ ඉපිට තන්නේ වෙච්ච අයට ওই වචන ටික ඉක්මවපු පටිච්චසමුප්පාද දර්ශනයකට ආවහම ඒ පටිච්ච සමුප්පන්න බවනේ හම්බෙලා තියෙන්නේ. ස්පර්ශය දන්නේ නැහැ. විඥානීය දන්නේ නැහැ. නාම රූප දන්නේ නැහැ. කලාවේතන දන්නේ නැහැ. ඊළඟට උපාදාන ඕ මොකද දන්නේ නැහැ. හැබැයි පටිච්ච සමුප්පන්න වචේ දන්නේ නැහැ. ඔකත් අහලා නැහැ. හැබැයි මේ හේතු හේතුඵල ධර්ම කියන විග්‍රහය හම්බුනත් ප්‍රායෝගිකව ඒ විග්‍රහයේ ප්‍රායෝගික ප්‍රත්‍යක්ෂයක් තියෙනවා. කොහොමද ප්‍රත්‍යක්ෂය? ඊ ධම්ම හේතුපබුව. දිට්ඨි දිට්ඨමත්තම් භවිෂ්‍යති. ප්‍රායෝගික ප්‍රත්‍යක්ෂය. දැන් බලන්න සතිපට්ඨාන සූත්‍රයේ මූල ආරම්භය මේ ප්‍රත්‍යක්ෂයෙන් විග්‍රහ කරලා පෙන්නන්නේ. ප්‍රායෝගික ප්‍රත්‍යක්ෂයෙන් අජ්ජත් බහිද්ද පාදකත්වේ. අජ්‍යත බහිද්දා කියන පාදකත්වය මේ එකිනෙකට ප්‍රතිබවක්. ඒ කියන්නේ එකිනෙකට සාපේක්ෂව එකක් හුදකලා බවක් නෙමෙයි තියෙන්නේ. ප්‍රතිබවක විග්‍රහයක් ප්‍රත්‍යක්ෂ විග්‍රහයක් තියෙනවා. ඒ ප්‍රත්‍යක්ෂ විග්‍රහය ඔස්සේ සමෝයේ ධම්මානුපස්සීවා කියන කාරණාවේ දුක පිළිස්තු හොයාගෙන යන පටන් ගත්තට පස්සේ අපල වෙන අන්නර විග්‍රහ ටික අර නම්ගොත් නොදැක්ක නොදැම්මට නම්ගොත් ටික ඒසේකගෙන හැබැයි ඒකයි පොතපන්න වෙච්ච උනේ ඒ ටික ඇහෙනකොට මේ ඉක්මම් වෙලා යන්නේ දැන් අපේ උපදේශ පරිබ්‍රාජකයාට නැත්නම් සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේට දීගණකට කියනකොට ඒ ටික ඇහිලා නේ එතනින් එහාට යන්නේ කි අර ඇහිම පාදකයක් උඩනේ. ඒක පාදක නොවි නෙමෙයිනේ කි. ඒ ඇහිම පාදකයක් වුණා දීගණකට කියපු ටික පාදක වුණා හොයාගෙන යන්නේ. ඒ වචන ටික. හැබැයි දකීමේදී පටිච්චසමුප්පාදේ දැක්කලා තියෙනවා. අර වචන ටික දන්නේ නැහැ. ඒකර බලන්න මට දැන් මේක කියද්දි හිතුනේ අපි මේ ඉගෙනගත්ත තියෙන ඉගෙනගෙන සමහර මේ කියන්නේ අපි තියාගන්න සමහර කරුණුත් එක්ක අපට මේ නිරවුල් කර ගැනීමට ප්‍රායෝගික බව නිරවුල් කර ගැනීමට කොච්චර විග්‍රහයක් අවශ්‍යද? දැන් අපි බලමු තවත් විග්‍රහයක් ඔක අතහැරලා. පසේ බුදුරයන් වහන්සේ. පසේ බුදුරන් වහන්සේ සෝතාපන්න වෙලානේ අරහත්ත්වයටපත් වෙන්නේ. සෝතාපන්න නොවි නෙමෙයි. මොකද අපි බුදුරන් වහන්සේ සෝතාපන්නලා අරහත්ත්වයටපත් වුණා. මහා ප්‍රධාන සූත්‍ර පැහැදිලි කරන්නේ සමුදයෝ සමුදයෝති හටගත්තා හටගත්තා නිරෝධෝ නිරෝධෝති නැති වුණා නැති වුණා මෙන්න මේක මේ පංචවස අපරේණ සමයේ පසු කාලීන උද්‍යප්පයාන පස්සේ විහාසි උද්‍යප්පේ දකින් වාසය කරද්දී අරහත්ත්වයටපත් වුණා කියලා කියනවා. හොතපන්න වෙලා කියන්නේ කාලයක් නේද අපට මේ ප්‍රපන්න වෙලා කියනකොට අපට මතක් වෙන්නේ දවස් ගාණක් හරි මාසයක් එහෙම නෙමෙයි. එදා මධ්‍යම රාත්‍රියේ සෝතාපන්න වෙලා ඊළඟටයි රහත් වුනේ. දර්ශනයට ඇවිල්ලා. එතකොට දැන් බුදුරණවහන්සේ නම් හරි කියකින් පසේ බුදුරණවහන්සේ සෝතාපන්න වෙලා නෑ. අරහත් වෙරපත් වෙන්නේ. ඒතර පසේ බුදුරණවහන්සේට අර වචන ටික මොකක්වත් නෑනේ කොහොමද? හැබැයි පසේ බුදුරණවහන්සේට ප්‍රත්‍යක්ෂයක් තියෙනවානේ. ප්‍රත්‍යක්ෂය ඔස්සේ හොයන වැඩ පිළිලක් තියෙනවා උදයන්බයන් පස්සේ විහාස කරන ක්‍රියාව. එතකොට ඒ ඒ ටිකට දැන් අපට නිර්වචනය කරන්න පුළුවන් පංචකස්කන්ධයක් කියලාම පසේ බුදුන් වහන්සේගේ නිර්වචනය යන්නේ තමාගේ නිර්වචනය නෙමෙයි පංචමස්කන්ධ උදේ එහෙම නිර්වචනය කියනවා නම් පසේ බුදුහන්සේ විග්‍රහය කරන්න පුළුවන්. හැබැයි දකින්නේ වාදිකන් ප්‍රත්‍යක්ෂයස්. ඔය ප්‍රත්‍යක්ෂය කියන කාරණාවත් දැනුම කියන කාරණාවත් දෙකක්. හැබැයි දෙකක් වුණාට ඒ දැනුමම තමයි ප්‍රත්‍යක්ෂයේ යමක් බවට හම වෙන්නේ. වෙන එකක් නෙවෙයි. ඒකින් පරිබාහිර පොඩ්ඩක්ව හම්බ වෙන්නේ නැහැ. ඒකමයි හම්බ වෙන්නේ. හැබැයි ප්‍රත්‍යක්ෂයක් එක්ක. ඉතින් ওই කරුණු එක තමයි ඉතින් ගොඩක් අය කියන්නේ දැනුමයි ප්‍රායෝගිකයි දෙකක් කියන්නේ. හැබැයි දැනුමයි ප්‍රායෝගිකයි දෙකක් වුණා නම් ඒක දෙකක් කියලානේ මනින්නේ. අර සංකල්ප දැන් අපි අපි දන්නේ සංකල්ප ටිකක්නේ. ඕ ඔය කියපු කාරණාව ප්‍රායෝගික බවක් කියන කාරණාවට යොමු වෙලා නෑනේ. ඔන්නෝග ප්‍රායෝගික භවකට කියන එක යමුනා නම් ඒ දැනුම කියන කාරණ වචන හුදු වචන ටික ඉක්මවපු දෙයකට යමුනා නම් අන්න දැනුමයි ප්‍රායෝගිකත්වය දෙකක් නේ. එතනින් මෙහා ඉන්න තාක්කල් දැනුමයි ප්‍රායෝගිකත්වය දෙකක්. ප්‍රශ්නේ බුදුරණන් හතර දැනුම නෑ ප්‍රායෝගිකත්වය තිබුණා. ආරක්ෂාවකයට දැනුම ඕනේ ප්‍රායෝගිකත්වයට යමුනේ. ආරක්ෂාවක එතන ශ්‍රාවකත්වයට යමුනේ. බුදුරණන් හතර දැනුමක් නෑ ශ්‍රාවකත් මේ මේ අරහත්ත්වයටපත් වෙනවා. දැනුමකින් දුරනේ. සොයන් හොයාගත්තා. මේ සාමසුනි අර කිම්මූලක සූත්‍රය වෙනසම විදීමට තමයි සමෝසරණ. වේදනා සමෝසරණ සියල්ල කැටි වෙන්නේ. දැන් ප්‍රායෝගික අවස්ථාවේ ඉබසන් යොමු වෙන කෙනෙකුට ප්‍රායෝගික අවස්ථාවේ සමහර යෙදීමෙන් කවද අවිරම ස්පර්ශය කියන කාරණා අපි දන්නා මේක ඇහැ සංකල්ප වෙනවා රූපය විඥානික තුනක් එමසන්නද යෙදීමකින් තොර ප්‍රායෝගිකත්වයක් හම් වෙන්න පුළුවන් සමහර යෙදීමට විසන්නද ඔව් තොරනද ප්‍රායෝගිකව හම් වෙන සමහර වේදනාවක් වේදනාවක්මයි ඒකනේ අට්ටාරස් මනෝපවිචාරක් කතා කරන්නේ කියන්නේ අට්ටාර 18ක් මනස හැසිරෙන්නේ එතනින් එකක් නෑ අනිවාර්යයෙන්ම වේදනාවක තමයි කැටිලා තියෙන්නේ. වේදනාවකින් තොරව විග්‍රහයක් කතා කරන්න බෑ. ඒ කියන්නේ එච්චරට වැදගත් වේදනා විග්‍රහය බුදුරණවහන්සේ පටිච්චසමුප්පාදයේ සංඥාව කතා කරන්නේ නැහැ. එහෙම වෙනම හුදකලා කරලා. රූපය හුදකලා කරලා කතා කරන්නේ නැහැ. චේතනාව හුදකලා කරලා කතා කරන්නේ නැහැ. හැබැයි වේදනාවට වඩා ප්‍රබල කරලා පෙන්නනවා විඥානය කියන එක හුදකලා කරලා. හැබැයි හුදකලා කරලා කතා කරන වේදනාව. වේදනාව තුළින් පිළිගැනීමෙන් කියනවා මේ මේ ඉති කියන්නේ. එහෙනම් අපි හොයාගෙන යනවා කියන්නේ දැන් අපි විඥානය කියන එක හොයාගෙන යන ඉස්සනස අපිට මේ කායිකව ප්‍රකට මුලින්ම සානස අල්ලන්න පුළුවන් විදිහ මේවා එක එයාට නම් කරන්න අවශ්‍ය නැහැ. ඒක ප්‍රායෝගිකත්වයනේ. එයා හොයාගන්න දේ හොයාගන්න පුළුවන්. හොයාගෙන යන දේ හොයාගන්න පුළුවන්. ප්‍රත්‍යක්ෂය හම්බ වෙන ප්‍රත්‍යක්ෂය ඔක්කොම කැටුනේ වේදනාවට. හොයන් යන්න පුළුවන් ඕන එක. මොකද යාගේ මනින කෝණයත් එක්ක හොයන් යන්නේ හැබැයි ප්‍රත්‍යක්ෂය හම්බ වෙන වේදනාව. වේදනාව හතුරින් නොපිළිගැනීමෙන් තමයි මේ එතනින් එහාට මේ සකස් නොවෙන්නේ. එතකොට වේදනාව හතුරින් නොපිළිගන්න හැබැයි හතුරින් නොපිළිගන්න තව එකක් තියෙනවා කුඩා විද්‍යාව කියන කාරණාවට පහර වැදලා තියෙන්න ඕනේ. නැත්තම් වේදන හතුරු නොපිළිගන්න බෑනේ. දැන් නැත්තම් වේදන හතුරු නොපිළිගන්නවා කියන කාරණා මම කරන වැඩක් නෙවෙයි. ඒ කියන්නේ බොයරස් නිත්‍ය වදනමක් තිබ්බොත් ඉවරයි. නැත්තම් වේදනාව හතුරු නොපිළිගන්න කියන ප්‍රශ්නේ ඉවරයි. ඉතින් මම මේක කරන්නේ. එහෙනම් වේදනාව හතුරින් නොපිළිගැනීමට තව ප්‍රශ්න ටිකක් තියෙනවා. හතුරින් නොපිළිගත්ත තණ්හාව ඇති නොවෙන්න තණ්හාව හේතු දුන්නේ නේද? එහෙනම් අන්න අවිත් ඒකනේ මේ ඥානකම පදනම තියෙන්නේ. මේක බුදුරු හොයාගත්ත එකයි පොදුම. ඒ කියන්නේ මේක කොහොමද මේ පොට පොට හොයාගත්තද කියන එක. ඒ කියන්නේ අඥානකම කියන ඒ කියන්නේ මේ මූලිකත්වෙම සංයෝජනේ සක්කාදිට්ඨිය කියන්නේ. ඒතකොට අවිද්‍යාව කියන පදනම හම්බුනාම වේදනාව හම්බෙන්න කලින් විඥානය කියන අපිට විග්‍රහය කතා කරන්න ඕන නිසා වේදනාවට කැටි වෙච්ච එක ඇත්ත නමුත් වේදනාවට කැටීමට විඥානය කියන කාරණාවේ ප්‍රබල මේ සම්භවයක් ඇවිල්ලා. ඡන්ද මූලකා කියනදත් මානසිකාර සම්භවා කියනදත් පස සමුදයෝ කියනදත් ඔය ඔය තුනේම විග්‍රහය ගත්තොත් විඥානයේ අන්තර්ගතයක් තියෙනවා. ඔය තුනේම විග්‍රහයට විඥානයේ අන්තර්ගතයක් තියෙනවා. ඒකයි වේදනා සමෝහ සරණයි. වේදනාවෙන් කැටි වෙන්නේ. හයිසනද විඥානය කියන කාරණේදී ලිංග වීමක් ප්‍රකට වීමක් නේ කතා කරන්නේ සර්. නේද? දැන් එතෙන් දැනගන්න නිත්‍ය වදනම් කියන කයක් ඇත කා සංකාර වචී සංකාර චිත්ත සංකාර කියන මේ ඒක සංස නිත්‍ය එතන සංස නිත්‍ය වදනම තියෙන්නේ කියන්නේ පිළිමිනු වීමක් වෙනස මේ නිත්‍ය සුඛය ආත්මය කියලා ගන්න ගන්න ඒකෝද දැන් අපි සංස පංච උපාදානස්කන්ධේ විග්‍රහයත් එක්ක ගන්නකොට නම් අපි යන රූපය යන දැන් නිත්‍ය වදන දෙක රූපේ වේදනා සං පංච වදන ස්කන්ධයෙන් කතා කරන සම්මත. ඒකට තමයි දැන්. සංස්කාර නිත්‍ය කියන එක නිත්‍ය පදනමත් එක්ක අවිද්‍යාවේ නිත්‍ය පදනමත් එක්ක ගැනීමත් එක්ක ප්‍රකටත් ඇති නිසා ඔය අපි දැන් පංච පදන ස්කන්ධේ නිත්‍යයි කියන එක සමස බාහිර දෙකලා හරි එහෙම බෑ. කතා කරන්න මේක අපි අපි පංචපාස්කන්ධය කියන කාරණාව අපි වෙනම, ඒ කියන්නේ මේ වචන ටික වෙනම ලේබල් කිරීමක් අපි කරන්නේ. පංචපාස්කන්ධයේ වචන ටික අපි වෙනම ලේබල් කිරීමක් කරන්නේ. ඇත්තටම අපට බාහිර දෙයක්කට හම්බෙන්නේ. මම මම ඉඳලානේ අපට මේක හම්බෙන්නේ. මම ඉඳලා මමනේ මම හිතුවට මම නෙමෙයි පංචපාස්කන්ධය තියෙන්නේ කියලා. දැන් ඔයාලට මගේ කටහඬ ඇහෙනකොට ඔන්න දැන් මනිනවා. ආ මේ රූපය අනුමදස්සන සා වේදනාව මේ හටගත්ත ඔන්න සංඥා. දැන් මේ කවුද මේ කරන්නේ? මට මට මට හම්බ වෙච්ච පංචපාස්කන්ධයක් විග්‍රහ කරනවා. මොකද ප්‍රායෝගිකත්වයටයි පංචමාස්කන්ධය කියන්නේ. ප්‍රායෝගිකත්වයටනේ පංචමාස්කන්ධය කියන්නේ. මම දාන ලේබල් එකක් නෙමෙයි. හැබැයි ඒක අපට මානසිකාරයකට කරන්න ඒක නිරවුල් කරගැනීමේ මානසිකාරයකට අවශ්‍ය වෙනවා. හැබැයි අපි නිරවුල් කරගෙන නතරලා දන්නේ නිරවුල් කරගැනීම හරියට වෙන්නේ නැහැ මේ ප්‍රායෝගික චින්තාව කියනට. ඒ කියන්නේ ඔක ඔක හොයන්නේ කොට සක්කාය දිරුනේ. ඔක ඔක හොයන්නේ සක්කාය දිරුනේ. පංචපාදන ස්කන්ධය හරියටම සත්‍යයි කියලා හම්බ වෙන්නේ. ඒ කියන්නේ පංචපාදන නිර්වචනය හරියට හම්බ වෙන්නේ සෝතපන්නයි කියන්නේ සක්කාය දිරුනවා කියන්නේ. ඒ කියන්නේ එතකම් පංචමස්කන්ධ නිර්වචනය අපි දාගත්ත කාරණාව අපි අසත්‍යයක් දාගන්නේ. ඒක සත්‍යයි කියලා අම්මින්නේ සක්කාදිට දුර්බී මෙදින. ඉතින් ඊට කලින් සත්‍යයක් වෙන්න විදියන්නේ. සක්කාදිට දුර්බී මෙදින සත්‍ය කියලා හම්බුනේ ඊට කලින් අසත්‍යනේ. සත්‍ය පොඩ්ඩක් අද කියනවා කියන කතා කරන්නේ මේ අසත්‍යයි. සත්‍යයට සාපේක්ෂව සත්‍ය. ඒක හරියට අර වගේ අර පාත්‍රයේ උදාහරණයක්. පාත්‍රයේ පොඩි එකකට අර්ථයක් වුණානේ. බත් මුට්ටි කෙවියාගෙන මුට්ටි වලට කෑවනේ. අර්ථයක් වුණා. නමුත් සත්‍යෙට නෙමෙයි කිව්වේ. සත්‍ය පාතරය. ඒ හැටියට බාහිරින් මේ විග්‍රහය නෙමෙයි. ඉතින් ඒක මට ප්‍රශ්නේ. දැන් ප්‍රකටත් පිළිඹුවක් කියන කාරණේ තේරමත් එක්ක විශ්වාස නාම රූපේ කියන එක ඒ මෙන්න දැන් නිත්‍ය කියලා ගන්න සංස් පිළිඹු කියන්නේ විඥානයේ විඥානයේ තියෙනකන් සානස නාම රූපේ කොහොමද යට නිත්‍ය පදනමක් හිත ගන්නවා හ්ම් කොහොමද විඥානයේට දැන් අවිද්‍යාවෙන් ඉඳවල මේ සංස්කාරවල නිත්‍ය ස්වභාවය පැවැදීමත් එක්ක මට ප්‍රශ්නයක් ඒ ඒකත් එක්ක සානස විඥානයේ පවතින එක තොරන් අරකාරයෙන් බාහිර එන්නේ සල් නාම රූපේ කියන කාරණේ දැන් කියන්නේ මේ ආධ්‍යාත්මික හරිකම කය බාලපණි සූත්‍රයේදී නිග්‍රහත් එක්ක. ඒගොල්ලෝ මේ විඥානය කියන එක නිත්‍ය පදයෙන් විඥානය හට ගන්න බව ගැනීමත් එක්ක ඒකට සාපේක්ෂව කරන නාම රූපයේ තියෙන. ඔව් එතන කතා කරනකොට මෙහෙමයි. ඉතින් අයන්ත කය බහිද්දා නාම රූපං කියනකොට එතන අපි වෙනම කියන අර සවිස්තර විග්‍රහයට යන්න හොඳ නැහැ වැඩි. මොකද හේතුව සවිස්තර විග්‍රහයට යන තැනදී දැන් අජ්ජත් බහිද්දා කියන පාදකත්වය අපට අජ්ජත් කියනකොට මේ ප්‍රකටත්වයක් එක්ක ඇවිදලා තියෙන කියන්නේ ලෝකේ පැන නැගීමත් එක්කනේ. නමුත් අතන දොළොස්ාකාර න්‍යාය තුළදී ඕක වැරදි බවනේ හම්බෙනකො හොඳට වංගනකොට. දොළොස්ාකාර න්‍යායදී. මෙතන අජ්ජත් බහිද්දා කියනකොට යම් යම් කිසි ලෝක විවහාරයක් නිමි හම්බලා තියෙන්නේ. අර විග්‍රහයේදී සම්පූර්ණ ලෝක විවහාරයේ ඉක්මවීමක් නේ හම්බ වෙලා තියෙන්නේ. මෙතන ප්‍රතිවව කුරුර ගැනුණාට ලෝක විවහාරයක් හම්බ වෙලා තියෙනවා. අතන හම්බෙලා නැහැ. අතන ලෝක විවහාරය ඉක්මවලා තියෙනවා. එතකොට ඉතින් අයත්‍යකය බහිද්දාච නාම රූපන් දයන් දයන් පටිච්ච පස්සෝ කියන මේ විග්‍රහයේදී අපි මොකද එතනදී ඊළඟට සැප දුක් ස්පර්ශ කරනවා බාලයන් පඬිතෙක් කියලා විග්‍රහ කරනවා. එතනදී එක්තරා කෝණයකට අපි ඒක බලනවා. සම්පූර්ණයෙන්ම දැන් අර අර පටිච්චසමුප්පාදේ ඒකාන්ත ප්‍රතිබව කියන කාරණාව එක කතා කරනකොට විඥාණයට ඇත්ත බාහිර කියන්නේ අර අපිට මූලික තනදී නාම රූප බහිද්දා තමයි. නාම රූප බහිද්දා කියන්නේ මට සාපේක්ෂව නාම රූප බහිද්දා කියන එක නෙමෙයි. දැන් අපට අජත්තා කියනකොට හම්බ වෙන්නේ මට සාපේක්ෂවනේ. නමුත් මෙතන මට සාපේක්ෂව බාහිර නාම රූප කියන විග්‍රහය නෙමෙයි. මොකද දැන් අපි අපට විග්‍රහ කරන අපි සරල උදාහරණයක් ගත්තොත් පාත්‍රයෙන් උදාහරණයක්. පාත්‍රයේ පොඩි එකා පේනකොට මුට්ටිය උනේ නාම රූප මුට්ටියනේ. බාහිර වෙනකොට බාහිර නම් නාම රූපේ විග්‍රහයේදී මුට්ටියම් පාත්‍රයෙන් පේන්නේ නේද? වේදනහන චේතන පස්ස මනසිකාර ටික. වේදනහන චේතන පස්ස මනසිකාර ටික පාත්‍රයෙන් පේන්නේ නේද? මොකද පාත්‍රයෙන් හැදෙන්නේ. ඒ ආයෙ මුට්ටියක්. ඒ මුට්ටියාවේ නාම රූපත්. ඒ ඒ විග්‍රහය නෙමෙයි අතන පැහැදිලි කරන්නේ. ඉතින් මනසින් අනුසම්පත. ඔව් මනසින් ඒ කියන්නේ තමන්ගේ ඒ කෝණයත් එක්ක ඒ විග්‍රහය ඒ කියන්නේ ඒ පැත්තට එහා මම කියන කාරණාව නොයදීම. කියන්නේ මම අර ඇත්තටම සේකියාගේ කෝණයත් එක්ක මම කියන කාරණාව නොයදෙන විග්‍රහයකටයි. එතන අජත්ත ඉති අයංච කායෝ අයංච කියලා විග්‍රහ කරන්නේ බහිද්දාච නාම රූපං ඔන්න ඔය විග්‍රහය ඒකත් එක්ක කතා කරන්නේ. අර විග්‍රහයත් එක්ක නෙමෙයි. මොකද ඒක ගොඩාක් සියුම් ඔය ඔය අර විදිහට කතා කරන්න ගියොත් එහෙම කෙනෙක් පැටලෙනවා. අර අර මනින කෝණේ දැන් අපට ඇත්තටම නාම රූපය කියන එක හම්බ වෙනවනේ. ඔය මනින නාම රූප කියන විග්‍රහයත් එක්ක පැටලෙනවා මේක බහිද්දා කියලා කතා කරනවා. මොකද එතන පැනවෙලා ඉවරනේ බාහිරයි කියලා. ඒක මම පනෝප එකක් නේ. ඒ මගේ ආධ්‍යාත්මික සාපේ නමුත් අතන එහෙම විග්‍රහයක් නෙමෙයි තියෙන්නේ. එතන තියෙන කාරණාවේදී අපි මේ පැත්තේ ඉඳලා අජත මහින්දා කියන ඒ විග්‍රහයක් කියන්නේ අර ඒ ලෝකේ පරණ විග්‍රහයකට දාගන්න බැරි වෙනවා. හැබැයි ඒ අර මේ පැත්තයි ඒ පැත්තයි කියන නැත්නම් ද්වේතාවේ කුළු ගැන්වෙන නැත්නම් පටිච්චසමුප්පන්න භාවයේ කුළු ගැන්වෙන විග්‍රහය. හැබැයි ලෝක විග්‍රහයේ නාම රූපයේ කියන අපට ප්‍රකට දැන් අතරම ප්‍රකටත්වයත් එක්ක කතා කරන්න තියෙන්නේ. මේ ප්‍රකටත්වයේ විග්‍රහ කරගන්න තැනදී මම සාපේක්ෂව ඒ කියන්නේ දැන් අපිටම සීක කෙනා බෝතලේ දකින්නකොට සීක කෙනාට හමුනොත් එහෙන් බෝතලේ නාම රූපයි කියන එක වැරදි. බහිද්දා නාම රූපයි කියන එක. ඒක එතන මැනීමක්ෙන් තොරවද නාම රූපී කතා කරනසොල මැනීමක් කියන දේ අපි ගත්තොත් දැන් බෝතලේ දිවස්වාංශ මේ කතර තියෙන එක. එහෙම වෙනවා නේද? ඔව්. එහෙම දාලත් යන්නේ නැහැ. මොකද ඒ කියන්නේ එතන විග්‍රහ කරනකොට ඒ කියන්නේ නාම රූප විඥාන විග්‍රහ කරනකොට එහෙම විග්‍රහයකට ගිය තැනදී ඒ කියන්නේ මැනීමකට පැනවුණා නම් මැනීම පැනවෙනවා කියන කුළු ගැන් නිවීමේ තුලම තියෙනවා මනින්නෙක් බව නිර්මාණ ලැබෙන්නේ. මැනීම පැනවෙනවා කියන කුළු ගැනීම තුලම කියවිලා ඉවරයි මනින්නෙක් කියන එක. එතකොට ඒ කියන්නේ මේ දර්ශනයටම යනකොට දර්ශනයටම යොමු වෙනකොට මනින් අන්න ඒ කියන්නේ කිරිසුර හොයාගෙන යන තැනදී සත්‍ය දර්ශනය අර විග්‍රහයට එනකොට මනින් නෙක් බවම හමු වෙනවා නම් එතනදී අර මූලික පදනමට එන්න ඉඩ තියෙනවා. මනින් නෙක් බව හම්බ වෙනවා. ඒ විග්‍රහය හොයාගෙන යනකොට හම්බ වෙන දේ තමයි මනින්න වැරදි බව. ඒ විග්‍රහයමයි ඒ. මොකද ඒ පටිසම්පද විග්‍රහයමයි. මනින්න හම්බෙන එක වැරදි බව. ඒක දර්ශනයට. මනින්න හැබැයි ලෝක විග්‍රහයේදී අපි කතා කරනකොට අපිට මනින්න දෙයක් තියෙනවා. ඒක මම මනින්නදී. හැබැයි මේකේ මේකේ හැඟීමක් තියෙනවා සීක කෙනාට අර අච්චර විග්‍රහයක් නැහැ. පටිසමුප්පාද හොයන විග්‍රහයක් නැහැ. හැබැයි මේ පටිසමුප්පන්න බවක් පදනමක් යටහත්. හැබැයි අර විග්‍රහය නැහැ. ඒ විග්‍රහය හොයාගෙන යනකොට මේ දුක පිරිසිදු හොයාගෙන යන්නේ. දුක පිරිසිදු හොයන් යනකොට මේ මනින මින්ම තමයි ක්‍රමානුකූලව දුර වෙන්නේ. අන්න අස්සින වෙන දුරෙන් ප්‍රතිපදාවකට යමු වෙනවා. ක්‍රමානුකූල දිගටම මුලේ ඉඳලම යන්නේ මනින මින්ම. හැබැයි මනින මින්ම අසීමානිය දක්වා දුර වීමකට යන්න පුළුවන්කම ලැබෙන්නේ අරහත්ත්වයේදී. නමුත් අර මූලික මනින මින්ම නැතිව කාමරාග පටික. එනේ කාමරාග පටික මැනීම ඉක්මනුවා. එතනත් කාමරාගේ පටික මැනීම. ඒ කියන්නේ කාමරාගේ පටිගයක් අන්න සංයෝජන තේරුම් ගන්න තමයි හොඳ කතාවක් කාරණාවක්. කාමරාගයේ පටිගයේ කියන දෙයක් බව මනින්නෙකුට හම්බෙන්නේ. පුතඥන කෙනා ඒක දුරු කරනකොට මනින්න දුරු කරා. මනින්න කාමරාග පටිගය දුරු කරා. සීක කෙනා අනාගාමී යන ප්‍රතිපදාව යනකොට මේ කාමරාග පටිගය කියන කාරණාවේ තියෙන සත්‍ය හම්බ වෙච්ච තැනදී මනින්න සහ මනින්න දෙයක්. ඔන්න ඔය දෙක දුරු වුණා. දැන් අර සුමී මේ සුභාකරණය කියන්නේ රාග කියන්නේ මොකද දන්නේ කියලා. කියන්නේ මේ මිම්ම මිම්ම ඉක්මීලා. මිම්ම ඉදින්නේ සංකල්පික වශයෙන් මමට දුරු කරා නෙමෙයි. අර මිම්ම ඉදින්නේ. සනස සෝදාවන්න කියන එකට දැන් එයා දැන් හිතනවා වගේ දැන් මේක මම කරන එකක් කියලා නඩට තියෙන සනස. පුද්ගලත්වයේත් එතකොට දැන් එයාට සෝතාපන්න කියන්නේ විවිධ පදනමක් ඇති බව හම් වෙනවා. මේ මේ ප්‍රත්‍යක්ෂ. නිත්‍ය පදනමක් නිසා කියන කාරණේ හම් වෙනවා නිසා. ඒ කියන්නේ අතර මේ මනින බවක් තියෙන පුද්ගලික කතාවක් නෙමෙයි කරන්නේ සිත. ඔව් පුද්ගලික කතාවක් නෑ. ඒ පුද්ගලික කතාවක් නෑ කියන්නේ අනාත්ම බව කියනකොට පුජ්‍යලේ කතාව නෑ කියන එක නෙමෙයි. වැරදි බව. වැරදි බව හම්බෙන හැම වෙලම සංස්කාර වශයෙන් දකින්නකොට එයා දකින්නේ නිත්‍ය පදනමක් අගෙන හට ගැනීම පිළිබඳ නිත්‍ය පදනමක් ඇති බවින්ද ප්‍රවැත්මක් තියෙන කියන කාරණේ දකින්න. දැන් අවිද්‍යාව කියන කෙනෙකුට නිත්‍ය පදනමක් නෑ එච්චර දුර යන්න බෑ. මොකද එකයි මම එකයි කෝණ වෙනසක් කියන්නේ. එච්චර දුර ගියොත් එහෙම මොකද ඒ ඒ ඒ කාරණාව අපි හිතමු දැන් අනාථ පිළිතුමා එහෙම කියන කාරණාව. ඔය කාරණාව එහෙම යන්න ගියාම නිත්‍යයි කියලා ගැනීමක් කියන ඒ ඒකත් එයාට මේ එයාගේ අර ලොකු පළල් පුරු මේ කියන්නේ පළල් පරාසයකින් දකින ওই කාරණාවන්නේ. ඒ කියන්නේ දැන් අපි හිතමු නිත්‍යස පාතහැරලා ආත්මයි කියලා ගැනීම වැරද්දම එයා කියන්නේ ඒකේ ඒක බව මෙයාට හම්බ වෙනවා නම් ඒ කියන්නේ ඒක හම්බ වෙනවා කියන්නේ ඒක එයාට සම්පූර්ණයෙන්ම අනාත්ම භාවය තුලින් අස්මිම කියන මම වැරදි බවම මම වැරදි බවම දැක්මකට යමු වෙනවා. ඒතර මම දාගන්නනේ තියෙන්නේ. වැරදි බවම දැක්මකට යමු වෙනවා නම් එයාට ඒ කාරණාව ඔස්සේ පවත්වන්න බැරි වෙනවා අපු ගෝචරත්වේ. මොකද ඒ ඒ ඒ බවක් හම්බෙලානේ තියෙන්නේ. එතකොට ඒ පාප ගෝචරත්වේ පවත් ගන්න බෑ. එතකොට නිට්යයි කියන වැරදි පදනමකින් මේක ගොඩනගන්නේ කියලා ගෝචරත්වයක් මෙයාට තියෙනවා නම්, ඒ කියන්නේ මේ විග්‍රහය ගත්තාම මේ විදිහට එහෙම එහෙම දැකීම තුළදී යට පවත්තන්න ඒ කියන්නේ දැන් සම්පූර්ණයෙන් වෙනමම එයාගේ ස්වභාවයක් තියෙනවානේ. පවත්තන ඉඩ තියෙනවා. හැබැයි අර අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ඒ විග්‍රහයේ දැන් ඇතර බුදුරජාණන්සේ පැහැදිලි කරනවා නිසංතානං විජ්ජති කියලානේ පැහැදිලි කරන්නේ. ඒ කියන්නේ නিত্য වශයෙන් ගැනීම කවදාවත් සිදු වෙන්නේ නැහැ කියලා. සම්බේ සංඛාර කියන්නේ සංඛාරයේ අනිත්‍ය වශයෙන් ගැනීම නිසංතානං විජ්ජති කියනවා. සිදු වෙන්නේ නැහැ කියනවා. සංස්කාර දුක් සැප වශයෙන් ගැනීම සිදු වෙන්නේ නැහැ කියනවා. ධර්මයන් ආත්ම වශයෙන් සිදු වෙන්නේ නැහැ කියලා කියන්නේ. ඒතර සිදු වෙන්නේ නැහැ කියන කාරණාවලි මේකෙන් සිදු වෙන්නේ කියලා කතා කරන්න බෑ. එහෙනම් මම ප්‍රායෝගිකව මෙහෙම හිතුවොත් ඔය ප්‍රශ්නේ ආයේ දැන් සංකල්පන වටි සංස්කාර නිසා කියන එකක් මේ විඥානයේ හේතුවක් විදිහට ජනස වචනයක් ඇති බව කියන කාරණේ හම්බෙන නිසා දැන් යාට දඹවාසේ කතා කරන එකත් එක්ක නාම රූපේ පැනවීම හටගන්නවා තමයි. වචනයක් ඇති බව කියන එක නිත්‍ය පදනමක් නෑ එතකොට ඒකත් අවිද්‍යාව කියන එක අර අර නුවණ ඇවිදලානේ තියෙන්නේ. නිත්‍ය පදනම කියන කාරණාව නෙමෙයි. නිත්‍ය පදනම කියන කාරණාව නෙමෙයි. එතන තියෙන කාරණාව ඇතර අවිද්‍යාව දුරු වීම නෙමෙයි. නේද දුරු වීම. ඒ කියන්නේ ඔව් ඒ කියන්නේ අවිද්‍යාවෙන් ඇති උනේ කියලා දකිනකොට අපිට ඒ ඒ ඒ පරිගයන් හිතුවහම අවිද්‍යාවෙන් මේක ඇති උනේ කියලා ඒ දකින කෝණෙට නිත්‍ය පදනම නැහැ කියලා හිතන්නේ. හම්බෙන්නේ. අවිද්‍යාවෙන් කියලා දකින කෝණට නිත්‍ය වදනම නැහැ කියලා හම්බෙන්නේ. ඒ කියන්නේ ඒ කෝණට දැක්මට. එතකොට එහෙනම් ඒ දැක්මන හම්බෙන්නේ ඒ විග්‍රහය හම්බෙනවා නම් නිත්‍ය වදනම කතා කරන්න බැරි වෙනවා. අවිද්‍යාව හේතුව. අවිද්‍යාව හේතුව. නිත්‍ය පදනම කියන කාරණාව දුර්විමමයි නিত্য සැප ආත්ම කියන පදනම දුරු වීමමයි පටිච්චසමුප්පාද දර්ශනය කියන්නේ. මොකද මේ මේක ලෝකේ සංකත ස්වභාවයෙන් අසංකත නිත්‍යපාතම නෙමෙයි. අනිත්‍ය දුකනාත්ම නෙමෙයි. අසංකත බව කියන්නේ අනිත්‍ය බව දුක් බව අනාත්ම බව නෙමෙයි. දැන් අරහෙම ගියාම එහෙනම් අනිත්‍ය බව කියන්නේ මේ මේ අසංකත බව කියන්නේ අනිත්‍ය බව වෙනවා. අසංකත බව කියන්නේ අනිත්‍ය බව නෙමෙයි. අනිත්‍යම සංකත බව. එතන යෙදෙන්නේ නැහැ. එතන යෙදෙන්නේ නැහැ. එතකොට අනිත්‍ය දුක්ඛ අනාත්ම භාවයමයි හම්බෙන්නේ. වෙයි අසංකත කියන්නේ අනිත්‍ය බවත් නෙමෙයි, දුක් බවත් නෙමෙයි, අනාත්ම බවත් නෙමෙයි. ඒක සංකත බව. පුතඥ දර්ශනයේ නিত্য සැප ආත්ම දර්ශනයේ සංකත ලක්ෂණේ අනිත්‍ය දුක්ඛ අනාත්ම අසංකත කියන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම නෙමෙයි ඒක ඉවරයි. පැනවීම ඉවරයි. अनित्यात नेहमी दुःखात नेहमी अनात्मात नेहमी ඒක කියලා මේ ඒක දෙන දෙකෙන් කතා කරන්නේ සංකතිය සමන්විතේ ලක්ෂණ වල කතා කරන්නේ හ්ම් ඒතකොට ඒක සාමාන්‍ය සාසතු කියන කාරණාවෙන් තොර තමයි මෙතන සංකතිය කරන්නේ ඔව් සංකතිය ඔව් එතන සංකතිය කියන්නේ සාසත භාවයෙන් ඉක්මන කියන්නේ ඒක ඇත්තටම ඒ කෙනාගේ කෝණය ඒ කියන්නේ සකස් වීමේ කෝණයමයි අනිත්‍ය බව කියන්නේ සකස් වීමේ කෝණයට සකස් නොවීමේ කෝණයට නෙමෙයි අනිත්‍ය බව දුක් බව අනාත්ම බව විග්‍රහය සකස් වීමේ කෝණයට දුන්න විග්‍රහය. සකස් නොවීමේ කෝණයට දුන්න විග්‍රහය නෙමෙයි අනිත්‍ය බව දුක් බව අනාත්ම බව කියන්නේ. ඒ කියන්නේ අවිද්‍යාවපත්යෙන් සංකාර සංකාරපත්යෙන් විඥාන විඥානපත්යෙන් නාම රූප කියන මේ සකස් වීමේ විග්‍රහයට දුන්න නිර්වචනය තමයි අනිත්‍ය බව දුක් බව අනාත්ම බව කියන්නේ. ඔය විග්‍රහ නැති බවට දුන්න විග්‍රහය තමයි නිත්‍ය බව සැප බව ආත්ම බව. ඒ කියන්නේ ඒ හේතුපත් න්‍යාය නොදැකීම කියන එකට. පටිසම්පාද අරහත් කියන්නේ ඒ ඔක්කොම කියනවා. අයසනස අපි ඉවසන කාරණාවේදී ඉස්ලාම් සානස සමුදයක් තමයි සල්ද. සමුදයක් එක්කනේ ගොඩක් කියන්නේ ඇත්තටම ඇති බව ඇති බව කියන්නේ ශාස්ත්‍රයේ මේ උච්චේ දෘෂ්ටිය කියන කාරණේ එහෙම ඒ කියන්නේ මුලින් දුර වෙන්නේ එහෙම එකක්ද? නෑ ඇත්තටම ඔච්චේද කියනවා දෘෂ්ටි කියන්නේ දෙකම දුර වෙනවා. නමුත් ප්‍රකටත්වයේ කියනකොට ලෝකේ උච්චේජ සම්පූර්ණ වැරදි. ප්‍රකටත්වයේ කියනකොට කල්පනාවෙන් උච්චේද කතාව යන්නේ. හැබැයි ප්‍රකටත්වයේ උච්චේද යනවා කල්පනාව ගිහිල්ලා ප්‍රකට බවකට යමුනවා. මුලින්ම තියෙන සාස්වත බව කල්පනාව යොමු වෙයි. අපිට දැන් මොන සාසන බවක් කියන්නේ අපිට මේ පටවි බවක් හම්බුණා. තියෙනවා. ඒතකොට මේ මේක බෝතලේ අපි කියන්නේ මගින් තොරව මේක තියෙනවා. ඒතකොට මේ කාරණාව අපි කල්පනා කරන්න යනවා නෑ නෑ එහෙම එකක් නෑ. මේ වගේ මේ ක්‍රියාකාරීත්වයක් කියලා මේක දාන මානසික සංකල්පයක් කියලා. මොනවා හරි දෙයකට යනවා. එතකොට එතනදී යන එකක් තමයි ඇතිදී මේ තේන්න මල්ලගින් තියෙන දේ නෑ කියලා ඒක හුරු කරනකොට හැබැයි ඒ කාරණා හුරු කරගෙන යනකොට නැති බවක් සාක්ෂාත්වීමක් තියෙනවා. අසඤ්ඤය අසඤ්ඤවකම ඒ සංඥාවක් නේද නැති බවක් සාක්ෂාත් වෙනවා. ඒතර ප්‍රත්‍යක්ෂ නැති බව. නැති බව ප්‍රත්‍යක්ෂ වෙච්ච තැනදී පිරිසිදු වීමක් පනවන්න බෑනේ. සත්‍යයක් හොයන්න පනවන්න බෑනේ. ඇත්තක් හොයන්න පනවන්න බෑනේ. නැති බවක් ප්‍රත්‍යක්ෂේ ඇති බව ප්‍රත්‍යක්ෂයක ඉඳලා වැඩනේ. බුදුරණස් අත්තිකායෝතිව විසක් නත්තිකායෝතිව කතා කරන්න බෑ. නැතනම් මොකද හොයන්නේ? විනාශයන හොයන්නද යන්නේ? ඇති බව ඒ කියන්නේ ලෝක සමුදය හට ගැනීම ඇති බවක්මයි හම්බෙන්නේ. ඇති බව හම්බෙච්ච දෙකයි හොයන්නේ. නැති බවක් කියලා හම්බෙච්ච ඒවා හොයන්නේ බෑ. එකයි දුස්සීලව ඉන්නවට වඩා භයානක තියෙන්නේ. භාවනාවක් කරලා ඔන්න ඔය දෙයකට යමුනාට පස්සේ ඇත්තටම හොයන්න දෙයක්වත් නැහැ ඊට පස්සේ. ඇයිද? මොනවා හරි ප්‍රත්‍යක්ෂයක් තියෙනවනේ. අසඤ්ඤයක් හරි, නිරෝධයක් හරි, ශුන්‍යයක් හරි ප්‍රත්‍යක්ෂයක් තිබ්බට පස්සේ මොකක හොයන්නද? හොයන්න විදිහකුත් නැහැ. දැන් ප්‍රත්‍යක්ෂයි. අර ධර්ම ධර්ම ගතට පස්සේ තවත් ඔක ස්ථිර වෙනවා. එහෙනම් තියෙන බවමයි ප්‍රකටත්වයේ තියෙනවා. තියෙන බව එක්කනේ යන්නේ. එහෙනම් රාගයේ තියෙන එකක් එක්කනේ යන්නේ. ඥානාන්ත සූත්‍රයේ ගණකෙන් සංදේ දැනීමකට නැතිව කච්චානවත්ති කච්චානවත්ති සූත්‍රයේ තියෙන සමුදේ දකිනකොට කියන්නේ සමුදේ දකින්න තැන මුලින්ම සමුදෙන් දකින්නේ නැති බව ඉදුරු වෙන්නේ හැබැයි ඒකත් එක්ක ඇති බව දුරු වෙනවා හැබැයි ඇති කියන්නේ මුච්ඡේද නෙමෙයි නැති බව කියන කාරණාව තමයි ඉස්තරලාම කතා කරන්නේ නැති බව ඒ කියන්නේ නැති කියන කාරණාවට යන්නේ නැහැ නැත කියන කාරණාව එතකන් ඉන්නේ නැත කියන කාරණාව මුච්ඡේදයක් එක්ක ඒක තමයි මේ ලෝකයේ හම්බ වෙන්නේ. කියන්නේ ඇත්තටම හම්බ වෙන කාරණාව මොන විදිහට කතා කරන්නේ? අපිට යමක් තියෙන දුක නෑ කියනකොට Nirodhaය උච්ඡේදයක්. ඒ දැන් හටගත්ත දුක නැති වෙන්නේ. දැන් ඔන්න ඔයාලට අනුරසය අඳු පේනවා. ඊළඟට ඒක නැති වෙනවා. ඒක නැතිවීම ලෝකයට හම්බෙන්නේ. ඒක ඇත්තටම කල්පනාවකින් හටගත්ත හේතුවට නැතිවීම හටගත්ත දෙ නැති වුනේ. හටගත්ත දෙයක් නැති වුනේ. ඕක නිසා උපාදයක් තිතියක් බංගයක් විග්‍රහ කරගන්න එපා. ඇයි? තිතියක් මැද තියෙනවා. බුදුරණාහි විග්‍රහ කරේ අනුපාදයක් නේ. හේතු නිරෝධයනේ. හේතුව මෝඩකම නම් අය මොකටනම් හටගත දෙයක් තියෙනවද? හේතුව මෝඩකම නම් හටගත දෙයක් මොකටද තියෙන්නේ? ඒ විග්‍රහ නැති වෙනවනේ. ඇයි හේතු මෝඩකම නම් නිරෝධය නිරෝධය කියන්නේ සාක්ෂාත් වීමක් නිරෝධය කියන්නේ. හේතු හොයන නිරෝධය සාක්ෂාත් වීම. අටගත්තේ මෝඩකම නම් නිරෝධය යන සාක්ෂාත් මෙන්න මේ සමුදය සහ අස්තංගමය කියන ඔන්න ඔය විග්‍රහය එන්නේ. මේ විග්‍රහය නැතුව හටගත්තේ නැත්නම් දැන් අපි ගත්තොත් එහෙම සරලව කතා කරොත් අපි කොච්චර අපි අපි අවංකව කල්පනා කරලා බැලුවොත් නිරෝධය ලෝකේ බහුතරයක් නිවන කියන කාරණාව ඒ කියන්නේ බුදුරණස් ඒකයට නිකන් නිවන තේරෙන්නේ නැහැ කියලා. බොරුවක් දෘෂ්ටියක්නේ. මම මේ දුකින් නැතිව නැතිවීම නැතුව ඉන්නවා කියන වචනේ දාන්නේ අපි. නැතුව ඉන්නවා කියන එක දාන්නේ මේ දුකින් මව මාව නැතිවීමයි මම මේ දුකින් නික්මවීමයි නිවන කියන්නේ. ඒකවල මම ඉන්නවා කියලා කාරණාව යෙදලා ඉවරයි. අපි කිව්වේ නැතුණාට මේ මම නෙවෙයි නිවන් දකින්න නැත්නම් මම විනාශයක් නෙවෙයි කියලා කිව්වට මම මම නැති මම මගේ මගේ දුක නැති වෙන්නේ. ප්‍රත්‍යක්ෂයේ තුනම උච්චේදයක් සාසතය. ඒ කියන්නේ මේක සෝතපන්න නිකන් දුර වෙන්නේ නැත්තේ. ප්‍රත්‍යක්ෂයේම තියෙන මේ දුක් විඳවලා තියෙනවා. මගේ දුක් විඳලා තියෙනවා. හැබැයි ප්‍රත්‍යක්ෂයේ තුලම මෙතන අනාත්මව හම් වෙනකොට ඒක යොදන්නේ. අන්න සීකත්වයේදී හම්බ වෙනවා මාමඤ්ඤය කියන විධානයත් එක්ක යොදන් ගෙදෙන්නේ. අයි එයාට එයාට ඒක දුරු එයාට ඒක අවශ්‍යතාවයක් නෑ. හොතපන්නේ ඉලක්කේ. ඒ ඉලක්කේම දුරු වෙලා ඉවරයි. අවශ්‍යතාවයෙන් දුරු වෙලා ඉවරයි. ඒ ඉලක්කේ අවශ්‍යතාවයේ සෝතපන්න සහ අරහත්වේ කියන අවශ්‍යතාවයම තියෙන්නේ මොකටද? මේ මගේ මව මම හොඳ තැනකට යවන්න අපි නොක් නොහිතුවට. හැබැයි සත්‍ය වලගෙන යන තැනදී යන්නේ ඒ කරුණාව ඒ කරුණ ඒ කරුණ නෙමෙයි යට හම්බ වෙන්නේ. නිවන් දකින්න ඕනෙත් නෑ. සෝතාපන්න වෙන්න ඕනෙත් නෑ. සත්‍යම හොයන්න ඕනේ. අර තැන ඒ තැන එන්නේ නෑ. ඒ තැන එන්නේ නැති බව ප්‍රකට වෙන කම්ම අවංක ප්‍රත්‍යක්ෂේ මූලාරම්භය එන්නේ නෑ. එතකොට දැන් ඒ හික්මීම ආර්ය විනය හික්මීම එතන එහා ආර්ය කාණ්ඩ සීලය කියනට අභිවිනේ අපි ධම්මයට අපි විනයද කියන්නේ. දැන් අපි ඊට කලින් විනය ශික්ෂාපද හික්මනවා. ඒක ලෝකේ ප්‍රකටද? ඒකයි බුදුන් වහන්සේ අභිධම්මයේ අපි විනයට ගලපලා බලන්න කියන්නේ ධර්මයේ ගැලපෙනවද කියලා. ධර්ම විනයට. අභිධම්ම අභිවිනය කියලා කියන්නේ ගැඹුරු දෙයක් තව. පේන එහා ගැඹුරු දෙයක්. ඒක හික්මීමකට යොමු වෙන දේ. ඒක මේ අපි අපි බලෙන් කරන එකක් නෙමෙයි. ඒක බලෙන් යොමු වෙන්න බෑ. ඒක අභිධම්ම අභිවිනය. විනයත් අභිවිනය. විනය නම් අපට හික්මෙන්න පුළුවන්. අභි කියලා දාන්න ඕනේ නෑ අපි කියන්නේ ගැඹුරු යට තියෙන්නේ තව. ගැඹුරුයි. ඒ ගැඹුරු ඒ ඒක අභිධර්මයක් කියන්නේ. අභිධර්ම කියන්නේ ගැඹුරුයි. හම්බෙලා නෑ. විග්‍රහය හම්බුනානේ දැන් අපි ධර්ම විග්‍රහය හම්බෙනවනේ. ඒක අපි ඒක අපි අභිධර්මයක් කියන්නේ කොහොමද? ඒක හරලයි නේ. හරල සංකීර්ණයි. මේක යටට යන්නේ. ගැඹුරක් යන්නේ. ඒ කියන්නේ ආනන්ද සායනාන්දට ගැඹුරු නෑ කියලා හම්බෙන්නේ. ඇයි ගැඹුරු නැත්තේ? ඉතින් ගැඹුරක් කොහෙද ආවෝ? පරිසම්පද හම්බුනේ. අය ගැඹුරන්නේ. ඉතින් ගැඹුරු කියන විග්‍රහය දෙන්නේ. එතකොට අන්නේ මේ ඒ ඉලක්ක ඒක බලෙන් නැති කරන්න බෑ. හරි දැන් මම හොත පන්නෙන්න ඕනේ. මට රහත් වෙන්න ඕනේ. මට නෑ නෑ එහෙම ඒක බලෙන් නැති කරන්නත් බෑ. මොකද ඒක තියෙන්න ඕනේ. ඒක තිබ්බ තැනදී තමයි සසර බය ඇති වෙලා අප්‍රමාදී වෙන්නේ. ඒක තිබ්බ තැනදී. ඒක නැති වෙන එක. සත්‍යයේ යමු වෙනකොට ඒක අවශ්‍යයි. සමහර උන්නාගවාසන සූත්‍රය කියන ඡන්දේ ඡන්දේ කියන නිවන් දකින්න ඡන්දය කියන කතාව තමයි. කැමැත්ත දෙන්න ඕනේ. නැත්තම් බෑ. හැබැයි ඒකමයි දුරු වෙන්නේ. ඒ ඡන්දෙමයි දුරු ඡන්දෙමයි දුරු වෙන්නේ. ඡන්දේ ඡන්දේ දුරු වෙනවා. ඒක දුරු වෙන්නේ නැතුව කවදාවත් යන්නත් බෑ. හැබැයි ඒක නැතුව යන්නත් බෑ. අපි ඒක තියාගෙන ඒක තියාගෙන දුරු කරන දොර වැඩක් වෙන්නේ නැහැ. එයා මේක අනුපූර්ව ප්‍රතිපදාවක් වෙන්නේ. අනුපූර්ව ප්‍රතිපදාව අපිට යන්න යායුතු මම මුල් වෙලා යායුතු වැඩ පිළිලා තියෙනවා. එතනින් හැම මම මුල් මම මුල් වෙලා යන්න මේ අපි තුල වැඩෙන්නට ඕනේ. වැඩිදි තනවිය යැවෙන එකක්. යැවෙන එකක් කියන්නේ නිවීමක් නියමු වෙන ඊට පස්සේ. එයාට බලෙන් අවශ්‍යතාවයක් නැහැ මොකද කරන්නේ. හරි සර් මනස මේ දැන් අපි ගත්ත සරණ දැන් දැන් පංච උපාදානස්කන්ධය දුකයි කියනවා නම් එතකොට ගන්නස පංච උපාදානස්කන්ධය පිළිසිඳ හොයනවා කියන කාරණේනේ පහම දකින්න නිසා මං කියන මේ පහම එයාට හම් වෙනවද දුකයි කියලා නැත්තම් සොන්න නෑ ඒ අපි ලේබල් කිරීම ඒක තමයි දැන් අයරම කියනවානේ දැන් ගත්තොත් එහෙම ධාතු කියලා ගත්තොත් දැන් සතර මහා ධාතු අයර කියන ආකාශ ධාතුවක් කරනවා එතරම් ගන්නද එහෙම ගත්තොත් සමහර අපි ඒකාන්ත වශයෙන් ගත්තොත් මේක අනිවාර්යයෙන්ම මේ මේ හතරේ හරි මේ පහේ හරි දකින්න ඕනි කියලා ඒ කාරණේදී වැරදෙනවා. වැරදි. රහත්තට යන සූත්‍රය තියෙනවා එකකින් රහත් වෙනවා. රූපයේ පිළිදෙසාදී රහත් වෙනවා. වේදනාවදී රහත් වෙනවා. සංඥාවදී රහත් වෙනවා. සංකාරවදී රහත් වෙනවා. විඥානවදී රහත් වෙනවා. එකයි. එයාගේ ප්‍රත්‍යක්ෂයත් එක්ක. අරක අපි ලේබල් කිරීමක් එක්ක. ඉගෙන ගන්න දැන් දැන් සලායතනයේ හරි සතර මහා ධාතු වල ගන්නස් මේ ඒකාන්ත වශයෙන් තියෙනවා කියලා තා කියනවා කියනවා නෙමෙයි මේ සංස්කාරනේ පරිසම්පදයේ කතාවක් නෙමෙයි මේ ලෝකී ගන්නස ඒකාන්තයේ තියෙන ස්වභාවයක් හින්දා බුදුරජාණන්සේ එහෙම ඉක්මනට නෙමෙයි නෑ නෑ අර මාර්ගයට එන්න ආශිර්වාද. ඒ කියන්නේ ඒක පැනවීම. ඒක බුදුරජාණන් බුදු කෙනෙකුගේ පැනවීම. බුදුරජාණන් වහන්සේ පැනවි පුබ්බේ නිවාස බල්ලා නෙමෙයි හැබැයි හැම බුදුරුවකම පැනවීම එකයි. එහෙනම් අපිට පටවි කියලා පැනවීම නැත්තම් සන්නස අපිට ඒක මුල් කරගෙන බෑ බෑ. ප්‍රත්‍යක්ෂයට නෙමෙයි දෙන්නේ. ප්‍රත්‍යක්ෂයට දෙන්නේ. ප්‍රත්‍යක්ෂ දෙන බල ඔක්කොම විග්‍රහටි කරා. නැත්නම් අරගෙන ගත්තොත් එහෙම මේක ඒකාන්තයෙන් තියෙන කතාව වෙනවා. ඔව්. මෙහෙම එකක් තියෙනවා ඉතින්. අපට මේ තේරුම් ගැනීමට ඔය හැම එකම පනවනකොට ඔය කියන්නේ අපිට නෙయ్య පුජ්‍යලයන් හැටියට යන්නට අර හැම එකක්ම තේරුම් ගන්න හොයන එක ඔබ විමර්ශනයනේ කරන්නේ. පුරුදු කරනවා නෙමෙයි. විමර්ශනයනේ කරන්නේ. ඒ විමර්ශනයේට ඒ හොයන හොයාගෙන එක උපකාරයක් තියෙනවා. ඒ විමර්ශනයට. මොකද යෝනිස මනසිකාරය කරන්නේ. හැබැයි ඒවා බුදුරණවහන්සේගේ ප්‍රඥප්ති බුදුරණවහන්සේ පැනෙව්වා ඇත්ත පැනෙව්වේ ප්‍රකටත්වයකට. නැත්තම් අපි යනවා මගෙන් තොරව අර කරනවා හරි එහෙම තියෙන මට ඒක අහුවුන්නේ නැහැ. එහෙම එකක් නෑ. එතකොට අපි එතනත් සාසතයෙන් ගිහිල්ලා ඉවරයි. වෙනම එකක් තියෙනවා. මම රූපයෙන් අත් වෙන්නේ. අනේ අරයා වේදනාවනේ. එයාට වේදනාව. එතකොට අපි අර මට අත් වෙනීමකින් තොර තව කෙනෙකුට වෙන එකක් අත් වෙනවා කියලා මේ පණවකට ඉවරයි. ඒ කියන්නේ වෙන කෙනෙක් අත් වෙනවා කියලා හෝ වෙන කෙනෙක් කියලා පණවගත් මෙතන මගේ අත් වෙනීම වැරද්ද වැරද්ද බව දැක්කේ නැති නිසා. මෙතනදී මම රූපයේ පිළිසිඳ හොයන තැනදී අත්දැකීම හරියට දැක්කා නම් ආයි තව කෙනෙක් අදාළත් යන්නේ නෑනේ. තව කෙනෙක් ඉන්නේ මෙතන මම ඉන්න නිසා. මෙතන මම එදිච්ච නිසා අනිත් කෙනා වඩින්න යනවා. එතකොට දැන් හතිපට්ඨානේ මම බලලා අනිත් කෙනා බලන්න යනකොට බලන්නේ මොකක්ද මම බලනකොට වැරද්ද හම්බ වෙනවා නම් අනිත් කෙනා බලනකොට මේ බලන්න එක ඒක විවහාරේ නෑනේ විවහාරේ යෙදෙන්නේ මෙතන වැරද්ද කියලා අනුමත බලන්නේ මොන මොන විග්‍රහයකටද දවසම අරූප ධානයේ ඉන්නේ කියලා සනස එයා ඒක මුල් කරගෙන ගෙනකින් අයින් ඉන්න බෑ ගොන්සන්. ඒක මුල් කරගෙන විදර්ශනා කරොත් ගොන්සන් යාට රූපේ කියන කාරණය ප්‍රකට නෑ නැති එකත් එක්ක සාමාන්‍ය විමසන්න පුළුවන් දෙයක්. ඉතින් අරූපේ විදර්ශනා කරන්න තියෙන්නේ විදර්ශනා නුවණක් ඇතිගෙනාටනේ. එහෙම සර්. පුතඥයට බෑනේ කරන්නේ. කිසිම සමාදයක් පුතඥයට දර්ශන කරන්න බෑනේ. පුතඥයට දර්ශනේ තියෙන්න ඕනේ. බුදුරජාණන් කොතනකවත් කියලා නෑ. සමාදයක විදර්ශනා කරලා හොත පනනවා කියලා නෑනේ. සමාධිල දසන ගාම අනාගම වරහත් නෙවෙන්නේ. එතකොට එහෙනම් එයාගේ නුවණ දර්ශනය තිබිලානේ තියෙන්නේ. අරූපේටම කිය අපි සෝතපන්න කෙනෙක් ආකින්චඤ්ඤායතන ගිහිලා දර්ශනා කරනකොට එයාට ප්‍රත්‍යක්ෂ රූප නැහැ. ඒක විදර්ශනා කරන විග්‍රහයෙන් ගොඩක් පැහැදිලි කරනවා. වේදනා සංඥා සංඛාර විඤ්ඤාණ හතරයි. රූපයක් නැහැ. ඉතින් ප්‍රත්‍යක්ෂ තියෙන්නේ වේදනා කරන්නේ. ඒක ඒ කාර්යයක් මේ අපිට ඇත්තටම නේද? එයාට දුක විදියට අහු වෙන්නේ ඒක. එච්චර එහෙමයි. මෙහෙමයි. ඒ එයාගේ විග්‍රහයත් එක්ක හම් වෙන. නමුත් ඒකේ බුදුරණවහන්සේ දුන්න නිර්වචනේ පටිසම්පසකස් වීමක් තියෙනවනේ. අන්නෝනේ ප්‍රත්‍ය සකස් වීමක් තියෙනවනේ. විඥානාමල ක්‍රියාකාරීත්වයක් තියෙනවනේ. ඒක ඒක ඒක එයාගේ පුජ්‍යලික ලෝකයටනේ. එහෙමයි. ඒක පුජ්‍යලික ලෝක විග්‍රහයටනේ. පුජ්‍යලික ලෝක විග්‍රහයට යන රූපේ නැහැ. ප්‍රත්‍යක්ෂම රූපේ නැහැ. පුජ්‍යලික ලෝක විග්‍රහය. හැබැයි මේක සංකාර හොයාගෙන යන සංකාරේ හම්බ වෙද්දී එයාට අහපව මෙතන හතරද තිබ්බේ. මෙතන නැද්ද හතරක්. මේක ඒක අදාළ නැහැ. මොකද ඒක පුජ්‍යලයට ලෝකයේ ගෝචරත්වය. සත්‍ය හොයාගෙන යනකොට හම්බ වෙන්නේ වැරද්දනේ. පිළිසිත හොයාගෙන යනකොට නම් ඒක මේ වගේම දෙයක්. මේක බෝතලයක් කියලා අපිටම කාන්තාවක් හම්බ වෙනවා කියලා. රාගහිතක් ඇති වුණා කියලා. සෝතාපන්න කෙනෙකුට. කාන්තාව හම්බුනාම රාගහිතක් ඇති වෙනකොට තපන්න කෙනෙකුට. හොතපන්න කෙනෙකුට. එතකොට ඒ සෝතාපන්න වෙච්ච අරශාවක ඒ රාගහිත ඇති වෙච්ච කාරණාව පිරිසිදු වෙන්න පටන් ගත්තොත් රාගහිත ඉඩක් තියෙනවා. හරියට කතා කරන්න බෑනේ. ඒසවයි. ඒ විග්‍රහයමයි අරූප ධානයේ ප්‍රත්‍යක්ෂය. අර රාගිත වගේ. රාගිත වගේ. අරූප ධාන ප්‍රත්‍යක්ෂේ හොයන්න පටන් ගත්තාම පිළිසිඳ අරූප ධාන ප්‍රත්‍යක්ෂය අදාළත් නැහැ. ඒක ඉක්මුණා. ඒක තියෙන්නේ හොයන්න තිත අක්කා. රාගය තියෙන්නේ පිළිදවන්න තිත අක්කා. හොයන්න පටන් ගත්තොත් ඒක ඉවරයි. ඒ ඉවරහරනේ. අන්න ඒ වගේමයි. ඒතර පිරිසිඳ හම්බෙච්ච විග්‍රහයක කතාවක්යක් නැහැ. ආය පනවන්න දෙයක්වත් නැහැ. ධම්මා හිතපබුවා කියන විග්‍රහයකට. පැනවීමක් නැහැ නේ. ඊතන සම්තන් ඊතන පණිත කියලා අමෘත දහම හිත පිටකනේ. පැනවීම අදාළත් යන්නේ අරූප සමාධිය වේදනා සංඥා සංකාර විඥාන මේ මේ කරුණු අනිත්‍ය දුක්ඛ අනාත්ම මේ බව දකින්න තැනදී අමතායේ ධාතුව චිත්තම් පසීදති කියනවා. ඒතර හිත යොමු වෙන අවස්ථාවකට. ආයෙත් මොකද්ද සංකතේ අදාළත්වයක් නැහැ. ඒක ඒක දැන් ඒ බව හම්බ වෙනකොට ඒක මනින්න පුජ්‍යලයන් කියන්නේ නෑනේ. බර අදාළ නෑ. දැන් අපි අරක පුජ්‍යලයකින් මනින්න යන්නේ ප්‍රශ්නේ තියෙන්නේ. ඒ පුජ්‍යලය දාන්න නෑ මනින්න. අන්න ඊළඟට අවස්ථේ. නිවීම. මම නෙවෙයි නෙවෙයි මම එකයි නෙවෙයි. එන මැනීම ඉක්මුණ අමෘත ධාතුට යමුනේ.